අද දෙවෙනි දවසේ ධර්ම දේශනාව සඳහා අවස්ථාව වෙන් කරගත්ත වෙලාව. ඉතින් ඒ සම්බන්ධයෙන් භාවනා කරන පිළිසෙට මේ භාවනා උපදේශ ලබා ගන්නද ඒ වගේම සුත්‍රමය ඥානයක් වැඩෙන්න ඒ වගේම ප්‍රායෝගික උපදේශත් සම්බන්ධ කරගන්න සූත්‍රයක් වශයෙන් නකුල පිටු සූත්‍රය හොඳයි කියලා මම කල්පනා කරා. ඒ සූත්‍රයේ විශේෂයෙන්ම ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයිති සංයුත්තනිකායේ ඛණ්ඩ සංයුත්තේ කියන කොටසේ පළවෙනිම සූත්‍රය වශයෙන් තමයි මේක සංග්‍රහ කරලා තියෙන්නේ. ඒ නම නැවතත් මතක් කරනවා නම් නකුල පිටු සූත්‍රය. අපි ඊයේ මේ සූත්‍රයට හඳුන්වා දීමක් සහ මූලික විවරණයක් ලබා දුන්නා. අපි නිකන් හිතුවොත් ඊයාව නැති කෙනෙක් අද දවසට සම්බන්ධ වෙනවා වගේ කියලා අනේ එහෙම අදහසකින් මේක පිළිබඳව කීටි හඳුන්වා දීම පිළිබඳව කීටි නැවත මතක් කිරීමක් කරොත් කතාව යන්නේ මෙන්න මෙහෙමයි. නැත්නම් මේ සූත්‍රයේ පසුබිම ඉතිහාසයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. තථාගත සරුවච්චන් වහන්සේ වැඩ සිටින කාලේ උන්වහන්සේ දවසක මේ දේශ කලාවනේ මිදදායි. කියන ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරපු ස්ථාන කියලා හිතින් හිතා ගන්න පුළුවන්. ඒ අසල ගමක හිටපු ප්‍රසිද්ධ ශ්‍රද්ධාවන්ත උපාසක මහත්තයෙක් තමයි නකුල පිටු කියලා කියන්නේ. කියන්නේ නකුලගේ පියා කියන නමයි විතර සඳහන් වෙන්නේ. මෙච්චම කාර්යයක් යම් යම් කායික මාන අසාන ලෙඩ රෝග තත්ත්ව නිසා සර්වඥාන්සේ දැක ගන්න බැරුව ඊටම සද්ධායෙන් පසු වෙලා පස්සේ ඊටම වෙච්ච වෙලාවේ යනවා සරුවත් යන වාසේ බෑදකි. දැකලා මතක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මගේ කය වයසයි කියලා දරා දීර්ඝතාවටපත් වෙලා නිතර ලෙඩ රෝග අසනීප නිසා නිතර සරුවත් යන වාසේ දැක ගන්න මට දැන් ඉන්න විදියක් නැහැ. මනෝභාවනීය වූ දැකීමට ප්‍රයෝග කරන්නා වූ සංග්‍රහණය දකින්න මට ඉන්න විදියක් නැහැ. මොකද මේ නිතර දුක් දින මේ කය නිසා කියලා. ඒතර වයසට යහම නිසා ඇතිවෙච්ච කායික දුක් නිසා. ඉතින් ජහවතන වංශයේ මේ උපාසක මාත්‍ය ආශ්වාසන අදහසිනොත් සර්වඥාන්සේගේ සර්වඥතා ඥාණය මේ පැත්තේ මේ ප්‍රශ්න දිහා බලන කොට සඳහන් කරනවා කයක් පාවිච්චි කරන කෙනෙක් උපාසක මාත්‍යෝ හිතනවා නම් එක චිත්තක්ෂණයට හරි මම නිරෝගී කියලා ඒක ඒ පුද්ගලයාගේ බාලකම මොඩකම ඇර වෙන මොකක්ද කියන්නේ. ඒ කියන්නේ වයසට මේ යන්න ඕනේ නෑ ලෙඩ වෙන්න, වයසට මේ යන්න ඕනේ නෑ ලෙඩ තේරෙන්න. උපන් දවසේ ඉඳලා ජාති දුකේ ඉඳලා ජරා දුකට තමයි අකින් අතට යන්නේ. ඉතින් අර මුල් කාලේ වැඩිම ඒ මන්ද දශකයේ පීඩා දශකයේ වර්ණ දශකයේ වගේ අවස්ථාවල මේ වැඩිම හැකියාවන් වල වැඩිම වර්ධනයක් කියලා හිතලා බොහෝම ආශාවෙන් අපි ඒක සාදරව සිපවර්ණ ගන්නවා. ඒ කුඩු කුරු හොවින දරුවා ඊගාවට ක්‍රීඩා දශකයටපත් වෙලා ඊට පස්සේ වර්ණ දශකයටපත් වෙලා ඊගාවට ගෘහස්ත ජීවිතයට බැඳෙනකම් ඔක්කොම මංගල කරුණු. ඒ නිසා ඒකේ ජරාවක් තේින්නේ ඒ ජරාව ප්‍රිය දෙයක්. හොඳ පැත්තක්, දිලිසෙන පැත්තක්. ජරාව නියම වශයෙන් පටන් අරගන්නේ ඉතින් සාමාන්‍ය ලෝකේ කෞතුහලයේ පණ බැන්නට පස්සේ තමයි ඒ ජරා තත්ත්වයට. එතකොට හුඟ දෙනෙක් මේ නකුළු පිටුතුමා කරු ප්‍රකාශ කරන මන්න වයසට ගිය නිසා ලෙඩ වෙලයි කිය. ජරාවටපත් වෙලයි කිය. උන් සර්වඥාන්සේ දකින්නේ මේ සංසාර රෝග හතරක් තියෙනවා මොනම වේදකටවත් අවු වෙන්නේ නැති. ඒ හතර තමයි ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක. මේකට බෙහෙත් හොයන්න මේ සංසාරේ නැහැ. ජාතිය කියන එක බාරගත්තම ඒත් එක්කමයි උප්පන්න සාහිකෙත් එක්කමයි මරණ සාහිකේ දීලා තියෙන්නේ. ඒක ආය කාටවත් එක නෑ කියන්නේ නැහැ. ඒක යන්නේ ජරාව, ජාතිය, ජරාව, ව්‍යාධි, මරණ කියන මේ පාරමිතිය තමයි. මම මෙතන මතක් වෙනවා ඒ මට උදව් කරපු මහත්තයෙක් ඒ දැන්වත් අපේ දායකයෙක් කාර්කේ කාර්ක සුපිකේ කසින් කටයුතු කරනවා. ඒ මාත්‍ය ලංකාවේ දුයිවත් නේ මේ මහත්යාගේ පුතා අන්තිම තරුණ වයසේ ඉලෙක්ට්‍රික් ඉංජිනේර කෙනෙක් මෙල්බර්න් එයාපෝට් එකේ තුන්වෙනි රැංක විදියට වගේ හිටියේ. විවාහයට ඔන්න මෙන්න කියලා එම්ඩී කරපු ගෑනු ළමේ දොස්තරවම කෙනෙක් බඳින්න දැක්කේ මාස දෙකක් ඇතුළත පිළිකාවක් කරලා මැරලා ගියා. ඉතින් මේක ඒ පියාට ඇතිවෙච්ච ඒ කම්පැනි කොච්චරද කියලා කියනවනම් කීප වතාවක් උත්සාහ කරලා තිබුණා ජීවිනසා ගන්න. කීප වතාවක් උත්සාහ කරලා මේ වගේ මේ දරා ගන්න බැරුව නම් තමයි පුතේ මොනවත් ඇයි නිසා කොමාරි ගැටගහගෙන ඉන්න වෙලාවදී ලංකාවේදී මට හම්බෙන්න වෙලා ඊට පස්සේ දැන් තාමත්ම ජඹුරේ මේ පුතාවෙන් කියන වස්තු සියල්ලම රාජෙන්ට පූජා කරලා පරම භාවනාවේ ඉඳලා කටයුතු කරනවා. මේ මන්ත්‍යා වරින් වර ලංකාවේ ඉන්න නෝන මහත්තයා මෙල්බන් වල ඉන්න ප්‍රසිද්ධ දෛවඥේ ඒ කියන්නේ මේ දේව පූජා විතරද කියන නමක් රජේ හම් වෙච්ච කෙනෙක්. දවසක් ඒ මොන මාත්‍යමේ මාත්‍යනකට කිව්වේ. ඒ නිසා මම හිතන්නේ මේ කිමිනේ මාත්‍යයට අගෞරවයක් වෙනවා කියලා. මොන මාත්‍ය දිරුම් කළා අහනවලු මහත්යාගේ මාත්‍ය ලංකාවේ මොන මාත්‍ය මේවා කියලා. යා රට ප්‍රසිද්ධ දෛවඥා දැනගෙන හිටියේ නැත්ද අපේ පුතාට මේව කන්දලා කල්ල මරන බව කියලා. ඒකට මේ මාත්‍යා කිව්වල මම අනිවාර්යයෙන්ම දැනගෙන හිටියා මරණ බව දිනේ විතරයි දැනගෙන හිටියේ. උච්චමනේ ධෛර්යයක් නිරු කරගන්න කිව්වා. මරණ මරණ. ඒකට ඒකට උටියා භාවනා කර සම්බන්ධ වෙච්ච නිසා තරහා ගන්න බැරි ප්‍රශ්නකට අර වගේ හාස්‍ය ජනක උත්තරයක් දෙන්න පුළුවන් වුණා. ඒ නිසා අපි උපත්තියට උපන්දින සාධු තිබ්බට කවදාවත් ජරාව පිළිබඳ සාධකවත් නැහැ. විහාර පිළිබඳ සාධනයි. මරණය පිළිබඳ සාධනයි. ජාතිය විතරක් අපි අගය කරනවා නමුත් අපි දන්නේ ජාතිය හම්බෙනකොට ඉතුරු තුනක් එකට ගැටගහලා තියෙනවා. ඒ නිසා අපි හිතනවා නම් කර්මවාදී කියලා අපි නිරෝගී කියලා ඒකට තමයි කිය බාලය කියන්නේ. ඊට පස්සේ සර්වඥාන්සාර උපාසක මහත්තයාට ඒ විදිහට විශ්ව විශ්වගත තත්ත්වය නැත්නම් පරමාර්ථ ලෝකයේ ජරාවෙන් තොර කිසිම දෙයක් නැහැ සෑම කෙනාම ක්‍රමයෙන් ජරාවට ව්‍යාධියටපත් වෙනවා මේක මේ තරුණ වයසෙත් එච්චරයි මැද වයසෙත් එච්චරයි වයසට ගියාමත් එච්චරයි කියලා වයසට ගියාම ඒක හොඳට පේනවා සම්මතයි ඒක නිසා අපි මේ අත්තු ජරාවටපත් වෙච්චත්තු ව්‍යාධියටපත් වෙච්චත්තු කියලා ඉතින් කනගාටු වෙනවා අනේ මට අයියාත් තිබුණා මම බුදුහාමුදුරුවෝ බලන් දෙනවා දැන් බෑනෝ කියලා මොකද බුදුසසුන සඳහන් කරන්නේ හැමදාම ජාතියේ ඉඳලා ජරාවට යන්නේ ජරාව ඉඳලා ව්‍යාධියට යන්නේ ව්‍යාධියෙන් මරණයට යන්නේ. ඊට පස්සේ සර්වඥාන්සේ විවාස මහන්තය කියනවා වාස මහත්තු නිසා අපි කල යුත්තේ මේකයි මේ කය ජරා දිරා ගියාට හිත ජරාවට දිරාවට යන්නේ නැතුව රැකගන්න එකයි තියෙන්නේ. කයෙන් ආතුර වුණා හිතින් අනාතුර වෙන එකයි තියෙන්නේ කියලා කිව්වහම ඒක ඉතින් බුදු කෙනෙක්ගෙන් මේක තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ මේරිච්ච ගතිය. තලසුණ ගතිය විපාක මහත්ය වන්දනා ස්තුතිලා සතුටු සිටින් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේත් පැහැදා කළා. චුපාසමත් කියනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වාරමත් හතුකේ හිතපු පිටකලා තියෙනවා සර්වචනාගේ වන්දනා කරා. එහෙමයි ස්වාමීන් වහන්සේ වන්දනා කරා. අපි මෙන්න මේව කතා කල්ලාපයක් ඇති වුණා දෙපසක් සර්වචනාගේ මම මගේ අහතුරු භාවය ප්‍රකාශ කරා මෙතන ඉන්න බැරි බව. ඒක සර්වචනාගේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරා යම් කෙනෙක් හිතනවා නම් චිත්තක්ෂණයකට හරි මම ආතුර නැහැ කියලා ඒක ඉතින් එයාගේ බාලකම කියලා කිව්වා. ඊට පස්සේ සර්වඥාන්සේ මට මතක් කරා කයෙන් ආතුර වුණාට කෙනෙක් උත්සාහ කළ යුත්තේ හික්මිය යුත්තේ හිතෙන් ආතුර නොවීම පිණිසයි. ඒක සර්වඥාන්සේ සාරිපුත්‍ර සාංශේ පාසුමත් අහනවා උභාජක මාත්‍යට හිතුන් නැද්ද මොකද්ද ස්වාමීන් වහන්සේ මේ කයෙන් ලෙඩ වුණාට හිතෙන් ලෙඩ නොවී ඉන්නේ කියන ප්‍රශ්නේ අහන්න එකක් ආවා. ඒක කියනවා මේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන තැන දක්වන්නේ මට ඒක සරුවත් කරනවාන්තිගේ විස්තර විභාගයක් ඉල්ලගන්න විස්තර කරලා ඉල්ලගන්න මතක නැතුව. අනේ ඒකට තමා වුණාට කමක් නැහැ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මං ගැන අනුකම්පා කරලා කෙනෙක් කයින් ආතුර වුණාට ඊට වුණාට හිත ලෙඩ කරගන්න ජීවත් වෙන හැටි මට කරුණාකර කියලා දෙන්න. එතින් ආරම්භ ස්වාමීන් වහන්සේ පාස්මාස්ටර් කියනවා පාස්මාස්ටර් වාගේ වෙනවා. දුරට මම කියන ධ්‍යාන රිචේ තියාගන්න මම මේ ගැඹුරක් කතා කරන්න හදන්නේ. ඊට පස්සේ තමයි සූත්‍ර සාරය මේ සූත්‍රයේ තියෙන ධර්ම කොටස එළිවෙන්නේ. එතෙන්දී ඒ රාග සුවාංශ මතක් කරනවා අසුතවා කුතුජ්ජං. මනක් අහල නැති සුතමේ ඥානයවත් නැති සාමාන්‍ය පුතග්ජනයා විතර අන්ධ පුතග්ජන කියලා කියනවා. ඒ අන්දපුතඥනේ කර්යාණං අදස්සාවි අරිය ධම්මේ අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ ආර්යයන් වහන්සේ නමක් අහලා දැකලවත් නැහැ එහෙම කියන්නේ මේ ආර්ය විවහාරයක් ආර්ය ශික්ෂණයක් ලෝකේ තියෙනවා කියලා ආධ්‍යාත්මයක් ආගම තියෙනවා කියලාවත් තාලන්නේ දැකලත් නැහැ ඒ පිළිබඳව දක්ෂකමක් කුසලතාවකුත් නැහැ හික්මලක් නැහැ ඒ වගේම ලෝකේ හොඳ නරක කියලා දෙයක් සත්පුරුෂ අසත්පුරුෂ කියන දෙයක්වත් අහලත් නැහැ. සත්පුරුෂේ දැකලත් නැහැ. සත්පුරුෂ ධර්මයේ දක්ෂතාවයකුත් නැහැ, කුසලතාවයකුත් නැහැ, ඒකෙ හික්මලක් නැහැ. අන්න එහෙම පුද්ගලයා ලෝකේ නිතරම මේ රූපං වා අත්තං කියන මේ රූපේ ආත්මය වශයෙන් හෝ. එහෙම නැත්නම් රූපං අත්තනෝ ආත්මේ රූපේ නැත්නම් රූපේ ආත්මය වශයෙන් නැත්නම් මම කියන්නේ මගේ රූපේ. ඒක තමයි සාමාන්‍යයෙන් භෞතිකවාදී කියන මෙටීරියලිස්ටික් වගේ ධර්මයේ ඉතර. මම කියනවා ඒක තමයි මේ රූපේ. ඉන්නහට වෙන මොනවත් නැහැ. ඕක මත තමයි විද්‍යාව පදරන්නේ. ඒක නිසා ඒක භෞතික විද්‍යාව කියනම ඇතිලා කියනවා භෞතික විද්‍යාවෙන් ෆිසික්ස් තරක් නෙවෙයි සෑම විද්‍යාවක්ම භෞතික තරම් මත මැනිය හැකි කිරිය හැකි නැවත නැවත පරීක්ෂා කර බැලිය හැකි කියන පද නෙමෙයි කියන්නේ. මේ මැනීම කිරීම චාන්සස් පරීක්ෂා කිරීම කරන්න පුළුවන් වෙන්නේ රූප ධර්ම වල පමණයි. ඒ නිසා රූපං අත්තං නැත රූපවන්තං වාත්තං. ඒ මම කියන එක පිළිඹු වෙන්නේ මගේ රූපේ. උස කෙනෙක් නම් මගේ රූපේ උසයි. මගේ ආත්මේ උසයි. වර්ණවත් කෙනෙක් නම් මගේ වර්ණේ වර්ණවත්. ආදි වශයෙන් රූපවන්තං වාත්තං අත්තනිමා රූපං. නැත්තම් ආත්මේ රූපයෙන් පිළිඹු වෙන නැත්නම් රූපේ ආත්මයෙන් පිළිඹු වෙන. නැත්තම් රූපස්මින් වාත්තං ආත්මේ පිටලා තියෙන රූපයෙහි මේක තමයි ඒ මිනිස්සු භෞතිකවාදීන් ගන්න විනිශ්චය. නමුත් සර්වචනාගේ පාලනයකට මේ ආස්තිකවාද, නාස්තිකවාද නැත්නම් උච්ඡේදවාද, සස්සතවාද කියන දෙක ලෝක තිබුණා. උච්ඡේදවාදීන්ගේ ගමන තමයි ඔය භෞතිකත්වයේ මැනිය හැකි කිරියක පමණයි වාරගන්නේ. ඒක දේවල් සියලුම গুপ্ত ධර්ම වශයෙන් මිස්ටික්ස් එනත්තම් ගුඩ ධර්ම වශයෙන් සලකලා යුවා ගැන පිළිගන්නේ නැත්තු මොඩියෝ යැත්තු මේචියෝ කියලා සලකන්න පටන් නමුත් වෙන පැත්තක් කියන්නේ කාය විතරක් නෙමෙයි මේක කියනවා නාම ධර්ම කොටසයක් ඒ තමයි අපිට මේ විඳින්න පුළුවන් හරිය වේදනා එතකොට වේදනා අත්නෝ සම්පස්සති වේදනාව තමයි මගේ විඳීම නැත්තම් කියනවා නම් හොඳට සැප විඳින එක තමයි ආත්මය කියන්නේ ආත්මයේ එකම පරමාර්ථය ආත්මය විසින් ලබාගත යුත්තේ තමයි මේ ඉඳුරම් පෙරෙමින් ලැබෙන කාමයේ ඇලෙන ගැටේ කාමසුකල්පාණෝගේ විදී එහෙම නැත්නම් ජීවිතයක් කියනවනම් විදීම් කියනවනම් විදීම තමයි ජීවිතය කියන්නේ නැත්නම් ජීවිතේ නියම අර්ථය රැඳිලා තියෙන විදීම් කට්ටලිය. සතමතය ඒකට ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියනවා. සතතෝ යහය. ඒක ඒ විඳින් කියන කරවලේ කිරින්න කිරන්න මන්න පුළුවන් දෙයක් නෙමෙයි අනාත්ම ධර්මයක්. ඉතින් ඒගොල්ලෝ හිතුව මේ රූපයේ ආත්මය කියන එක බොහොම ඕලාරිකයි ඒක ඕන පැහැදිලිවම උපකරන්න ගන්න බොරු කියලා. විඳින්මලයි කියන්නේ. තව කක්කයක් නෑ සංඥාවේදී මම වෙමි කියන සංඥාවේ ඒකයි ආත්මය කියලා කියන්නේ නැත්නම් ඒ හැඟීමෙන් තමයි ආත්මය පිළිවෙන්නේ ආත්මයෙන් තමයි හැඟීම පිළිවෙන්නේ ආත්මය නැතිලා තියෙන රූපෙත් නෙවෙයි වේදනාවක් නෙවෙයි ඒක ගැඹුරින් කියන සංඥාවයි සංඥාව කියන කාපේ සිංහලෙන් ගන්නේ හැඟීම් කියන්නේ හඳුනා ගැනීම හැඟීම් ඊට පස්සේ ඊට වැඩි මට්ටමක් තමයි සංස්කාර කියන්නේ සංස්කාර කියන්නේ විල් මගේ හැකියාව මගේ චේතනාව මට මට මගේ මට කියලා යමක් කරන්න පුළුවන් ගැතිය මේක හැඩ ගහන්න පුළුවන් ගැතිය සකස් කරන්න පුළුවන් ගැතිය ආරම්භින්න පුළුවන් ගැතිය නිර්මාණය කරන්න පුළුවන් ගැතිය ඒ ඔක්කොම සංස්කාර සකස් කිරීම සංස්කරණය කිරීම පිළිසකර කිරීම මේ tikai මගේ ආත්මය කියන්නේ දුක් විතරක් නෙවෙයි වේදනාව නෙවෙයි සංඥා නෙවෙයි මට යමක් කළ හැකි මේක කරනවා ඒකයි ආත්මය කියන්නේ ඒකයි ආත්මය ඒක යෙහි ආත්මය කියන්නේ ආත්මයක් කියන යමක් කරන්න පුළුවන් වෙනවා යමක් කරන්න පුළුවන් වෙනවා ඒකට ආත්මය කියනවල කියලා කියනවා ඊට ගැඹුරින්ම කට්ටියක් කිව්වා නෑ නෑ මේ විඥානයයි ආත්මය කියන්නේ විඥානය කියලා කියන්නේ මොකද්ද මේ රූපයේ මේ වේදනාවේ මේ සංඥාවේ මේ සංස්කාර කියලා වෙන්කොට දැනගැනීමේ චිත්ත taktය දෙයක් වෙන්කොට හඳුනා ගැනීම බයි විඥානය කියලා කියන්නේ ඉතින් ඒක වෙන්කොට හඳුනා ගැනීමේ ශක්තිය නිසායි අපේ රූපේ කටයුතු මෙහෙමය රූපේ ලක්ෂණ මේ මේ රස මේ මේ පච්චුප්පඨානීය පදට්ඨානීය කියලා රූපේ කොටහන් කරගන්න. ඒකෙන් වේදනාවේ කොටහන් කරගන්න. සංඥාවේ කොටහන් කරගන්න. සංස්කාරයේ කොටහන් කරගන්න. අන්නේ හඳුනා ගැනීමේ ශක්තියක් තමයි සීලව පාලන ශක්තිය. ඒ නිසා ඇතුළෙන්ම ගැඹුරින්ම ආත්මීය නිවචනය වෙන්නේ විඥානීය කියන එක ඔය විදිහට ආත්මයක් විග්‍රහ කරන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ න්‍යාය එදා තිබිච්ච අන්තිම විග්‍රහය. ඉතින් සාරිපුත්‍ර සාමණේරයන්ට මතක් යම් කිසි කෙනෙක් මේ රූපය මමයේ මාගේ ආත්මය කියලා හෝ වේදනා සංඥා සංකාර විඥාන කියලා ගත්තොත් ඒ ගැනීම නිසාම හොඳ නරක වශයෙන් කොයි එකෙන් ගත්තත් මේ රූපය රූපං වා අත්තං අත්තනෝ කියලා ගත්තොත් රූපයයි ආත්මය කියලා. එහෙනම් එහෙම නැත්නම් රූපවන්තං වාත්තං ආත්මේ රූපවන්තයි ආත්මේ කියන බව පේන රූපයක් කියන නිසා නැත්තම් වත්තනිමා රූපං ආත්මේ රූපීය වශයෙන් පිළි නැත්තම් රූපස්මින් වාත්තං රූපයේ ආත්මේ පිටා සිනවා කියන එකයි කියන එක ගත්තොත් මේ එහෙම හිතන කෙනාට ඒ රූපෙට තමන්ගේ කායට අනිවාර්ය බැඳීමක් ඇති වෙනවා කියන එකයි මේ පේනලා දෙන්න හදා. මේ කෙස්ලොම් නියදත්තාදී කුණප දෙසිකිත් එකකින් එකතු වෙච්ච මේ දේ ඝන සංඥාවට ආවට පස්සේ ඒකමම කියාගත්තට පස්සේ ඒ පුද්ගලයාට මගින් පරිබාහිර දේ හා මා අතර ලොකු වෙනසක් ඇති වෙනවා. අජත්ත බහිතා කියන්නේ ඒක තමයි. මේ ආධ්‍යාත්මික කොටස් මේ හැමෙන් ඇතුල් තියෙන කොටස මගේ. එළියේ තියෙන එක මගේ නෙවෙයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ආශ්වාස ප්‍රශ්වාස කරනකොට මේ එළියේ තියෙන හුස්ම ටික නාසිකාග්‍රයෙන් ඇතුළට ගිය ගමන් මගේ හුස්ම බවට පත් වෙනවා. ඊට පස්සේ ඒක පිට කෙරුවට පස්සේ මෙච්චර වෙලා මගේ කියන්නේ පිටට බහිද්ධා බවට පත් වෙනවා. දොලක ගන්න වචන ටිකක් බීවට පස්සේ ඒක බඩ ඇතුලට ගියන් පස්සේ ඒක මගේ ජලවපන්න ආපෝ ධාතු බවට පත් වෙනවා. ඒ මුත්‍රා වශයෙන් හරි, ධාර්ය වශයෙන් හරි, කෙල වශයෙන් හරි එළියට ගියාට පස්සේ බහිද්ධා බවට පත් වෙනවා. එතනින් ගියාම පඩවි කොටස් අපි හපලා ගන්න ආහාර දේවල් කඩේ රාක්කේ සෝකෙසික කියනකම් පහිට. ගිහින් පස්සේ අධ්‍යාත්මය. තීජේ ධාතුවත් ඒ වගේ. ඉතින් මේ ඇතුළට ආවට සහ පිටත ගියාට පස්සේ මේවා කෙරේ දක්වන ආකාරවල පුදුමාකාර වෙනසක් ඇති වෙනවා. ඒක ඒ විදිහට බලනකොට අපි ඒකමයි සත්‍ය කියලා බැලුවොත් ඕක එච්චර විග්‍රහ කරන්න අපි කැමති වෙන්නේ නැහැ. ඕක නැත්තම් මොකද්ද ජීවිතය කියලා දැකගන්න. ඉතින් මේක පෙන්නකොට අපි ඥානන්ද සාන්ති කියපු කතාවක් මට මතක් වෙනවා මේක කියන්නේ කියලා. අපි මේ දත්තිස් දෙකට පුතුමාකාර ආසාවක් කරන්නේ දන්ත කල්යاني කිය. මන්තිනවා නානාත් දේවල් වලින් වර්ධනය. ඉතින් ඔහොම ඉන්නකොට අපි හිතමු වාක්‍ය ලතක් පන්වික්‍යාවයි කියලා. ඉතින් ඒකට විවිධ ආකාර විගලන් කරනවා. නමුත් කවදා හරි ඩෙන්ටිස් කිව්වොත් එහෙම දැන් නම් මේක දික්කොත් එහෙම මේ විසරෙන් ඉඳ තියෙනවාලේ ඒකෙන් තමයි ඒක ගලවන්න ඕනේ කියලා. ඉතින් අපි අකමැත්තෙන් ගිහලා කට අරගෙන ඉඳ වෙනවා ඩෙන්ටිස් ගාව. ඉතින් ඔබට ඉන්ජෙක්ෂන් ගාලා උත්තර කරලා නටලා ගලවලා අර පණුකාව ගාත වීදුරු කැල්ල උඩ තියෙනවා. ඉතින් ඥානගාර කියනවා දැන් ඔකාල් කටේ දාගන්න කිව්වොත් කොහොමද කියන්නේ? මෙච්චර වෙලා නැගපු රැකපු දත ගලවලා එළිය තිබ්බ රමණි ආයතනයක් ඒ දොස්තර මහත්තයා එක්කත් මේක තිබුණා කියලා පොඩ්ඩක් බලන්නත් එක්ක පොඩ්ඩක් කියලා ගන්න කියලා මරණ මරණ මරණ පුළුවන් නරුවක් කරන්නේ නෙමෙයි හැබැයි ගලවන්නේ ඉස්සර වෙලා පාමගේ දත කියලා පුදුම කරකිලා මේ දත ගැන දත යුක්තිය උන්චරයි ඒ විදිහට මේ සෑම දෙයකම එළියට ගිය ගමන් දෙවට වෙනදී ඔක්කොම රට වියාපෝ තේජෝම තමයි. මුචක මගේ කියනනම් ඕන දෙයක් ඊළඟ කරන්න බැලෑස්ති. එළියට ගිය ගමන් ආය ආයතන කරන්න අපි නෑදෑයෝ ඇගේ ඇහි තියාගෙන සන්තෝෂෙන් ජීවත් වෙන මැරිලිවර්ලා භූතෙක් විතර ගෙටට આવුත් වෙන දුම්මල ගහලා ඒක. පලාට එන්න දෙන්නේ. ආයේ එන්නකොට ඇඟ වෙවුලනවා. ඉන්නකන් තමයි මේ සේරම ෆයිල් පාසම් කරන්නේ. බැලුවාට පස්සේ මරණය මැත්තේ හරි ආවොත් නිකමඩ ගිනකින්වත් බුදුන් මේ සාන්ති කර්ම කරනවා. මෙයාගේ මේ ඇතුළත පිටත වේදයට ගිය ගමන් අපි මෙයාට කලකන සැලකිලි තියා බලනකොට පිස්සුද කියන එක. ඒකට මේ වේදෙ පෙන්නේ දෙන්න. රූපයේ අවශ්‍ය කියනවා කියනකොට තමයි දත කටේ කියනකම් මේක වටිනා දන්ත කල්යනක් වෙන්නේ. ඒක නෙවෙයි ආත්මේ තියෙන එක නැතුණත් ආත්මේ තියෙන්න පුළුවන් කියලා උදාර දතකට එදා ගන්නවා කියන එක මා විශාල අප්‍රහන වැඩක් බාරු. ඉනි මේ වගේ රූප විශේෂයි අපේ ක්‍රියාකාරීත්වය මේ වගේ බාහිර සංදර්ශන වලින් පෙන්වලා ඒක ක්‍රියාත්මකව නැත්නම් හිතට වර්ධන කාලට ආර්ය ලෝකේ ආර්ය විනී සත්පුරුෂ ලෝකේ සත්පුරුෂ විනයේ මේක පෙන්වලා දෙන්න ආකාරය තමයි මේ කාය ප්‍රසන්න භාවනා කියලා කියන්නේ. කායවසන භාවනාදී සර්වඥාන්සේ විශේෂයෙන්ම ඔය සතිපට්ඨාන වගේ සූත්‍රවල කායේ කායං පස්සේ විහෙති 14 ආකාරයක් කියනවා. එක එක එක එක කරු. පළවෙනි මේකම තමයි මේ ආස්වාද ප්‍රස්වාස කාය දිහා බලලා ඒකේ විපරිණාමය වෙනවා. තීගං වාස සන්තෝ තීගං වාස සාමීච පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස සාමීච පජානාති සම්පකාය පරිදාන වේදියාස සිස්සාමීච චිත්තකි පස්සම් බයං කාය සංකාරං අස සිස්සාමීච චිත්තකි ආස්වාසේ ධ්‍යාන එක්කම දේ ඇස්පිල්ලන් නොහෙලා වගේ එක දිගට සතියෙන් බලාගෙනකොට මේ ආස්වාසේ වෙනස් වෙන වෙනස් කී ප්‍රශ්වාස පහස ආශ්වාසකයි ප්‍රශ්වාසකයි වෙනස් වීම දිහා බලනකොට පේනවා මේක වෙනස් වෙන සුදු දෙයක් මේක මේ ආත්මය කියන ස්ථිර හැඩයක් ස්ථිර ආකාරයක් ස්ථිර සටහනක් නෑ වෙනස් වෙන සුදු දෙයක් කියනකොටම මේකේ හරපද්ධතියක් මදයක් හඳුමට්ටු කරන්න පුළුවන් දෙයක් නැති බව ඒ ගොරෝසුම අවස්ථාවේ සියුම් අවස්ථාවේ ප්‍රිය අවස්ථාවේ අප්‍රිය අවස්ථාවේ ඇතුළත අවස්ථාවේ පීඨ අවස්ථාවේ නාග අවස්ථාවේ දුර අවස්ථාව වශයෙන් ආනාපාන විවිධ පැතිකඩ බලනකොට වෙන දේවල් බහා තබලා ආනාපානෙන් බලහින් කියොත් පැහැදිලිවම තේරෙනවා අපි මේ ගැන නොදන්න නිසා මේක මගේ කියාගන්නේ මේක මගේ කියාගන්න දෙයක් නෙක ඇත්තේ නෑ මෙතන තියෙන්නේ සාමාන්‍ය භෞතික ක්‍රියාවලිය. ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියක් කියලා දැක ගැනීම තුලින් මේ රූපං අත්තනෝ කියන එක මේ රූපයයි ආත්මය කියන එක සාමූහික වශයෙන් කියනකොට නම් ඇත්ත තමයි එක එක එක ගලවලා බලනකොට මේකේ ওই කියන ආත්මකාරයක් නැහැ. අපි නිකන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඉලපතක කූරුමි කියක එක එක පොල් කූරු පොල් කූරු කට්ටි එකතු කරලා ගත්තාම ඉලපත බැඳලා පස්සේ අපිට ওই කෝරණ යට ගන්න හරි අතු ගන්න හරි විදුල අතු ගන්න හරි මොනවා හරි දෙයකට ගත හැකියි. නමුත් එක එක කූර ගත්තොත් ඒ එක එක කූරක ඉලපතේ කෘත්‍ය කරන්නේ ඒ කූරෙන් ඉලපත කියන කූර 100ක් කියන එක එක කූරක් කරන 100 හැරයක් කිරීමෙන් ඉලපතේ කෘත්‍ය වෙන්නේ. ඉතින් කූරු සමූහය ආවම ඉලපත කියන සංඥාවක් වෙන එකට වෙනම කෘත්‍යයක් කරන වටිනාකමක් එනවා. ඒ වගේම අපි ගත්තොත් එක ඉලකු ඉලපත් කූරක් අරගත්තු සුක්ෂ්මව කඩනවා. ඉලපත අරගෙන කඩන්නේ කියන්නේ කඩන්නේ. ඒක වෙනම හයියක් එනවා. ඉතින් ඒකට අර දේවල් එකතු වුණාට පස්සේ එන සමූහයේ වටිනාකම එක එක දේවල් වල එකතුව විතරක් ඊට වැඩි මොකක්ද ආරෝපණයක් කියන්නේ. ඒක සෑම ඉලපත් කූරු ඔක්කොම එකතු කරලා ගන්න ශක්තියට වැඩි ශක්තියක් අමුතර ශක්තියක් තමයි එකට එකතු කරලා දරගත්තා. වෙනම කෘත්‍යයකට වෙනවන්නේ වගේ මේ දෙතිස් කොටාද වෙන් කරලා ගත්තොත් ඒක මොම භෞතික විද්‍යාව, රසායන විද්‍යාවෙන් ජීවිතයෙන් පෙන්නලා දෙනවා. එකතු කරගසි මම ආත්මයක්, ස්ත්‍රියක්, පුරුෂයෙක් ලැබුණාට පස්සේ මේ එන ආකර්ෂණීය කවදාකවත් නැහැ කියලා ඔප්පු කරන්න බෑ ඒක එක කඩලා බලන්න තාක්කා. කැඩුණු බව සම්පූර්ණ වෙනස්යක් වඩපත්. කුරුණාවක් කඹයක් තීරාවක් අරගෙන ඒකේ කින්ද කින්ද කින්ද වෙක් කරලා ගන්න මේ කිසිම කඹයක් නැහැ. ඒකට කරන්න පුළුවන් දැරීමේ ශක්තියකුත් නැහැ. නමුත් මේක පීරලා ලස්සන ගොනු කරලා ලණුවක් කරලා ලණුව තීරාවක් කරලා ගත්තට පස්සේ නැවක් හොල්ලන හොල්ලන්න සුබඳක් යනවා. අනිවාර්යයෙන් මේ ටිකිස් කුට්ටාට ඝන සංඥාවට ආවට පස්සේ මේකට පුරුෂ ස්ත්‍රී ප්‍රිය අප්‍රිය සංඥායි. කඩලා බලනකොට මේ එක කැලලකවත් ආත්මය කියලා ගන්නන්නේ. ඒක තමයි මම මේ උත්සාහ කරේ කියලා වෙන්න ආශ්වාස ප්‍රශ්වාස භාවනා කරගෙන යනකොට අපි ඉස්සල්ලාම පටන් ගන්න රක්මක් කරගෙන ඉඳලා ඉන්න වාඩි වුණා. ගුරුසුවට හුස්ම වැඩ. එතකොට අපිට පුළුවන් ඉඳගෙන ඉන්න ඉරියව්ව බලන්න ඕන තර හොස් හොස් කාලා ගුරුට යන්නේ හුස්ම දකින්නට අපිට කය බලන්න කය හුස්මට ඉතමාරු කරනවා කියන ප්‍රායෝගිකව වර්තනය. ඊට පස්සේ හුස්ම බලහාන්දිලල කොතනද මේ හුස්ම වැඩිම හැපෙන්නේ කියලා බල අපි විදර්ශනයක් වශයෙන් කමිනු ආනාපානයක් සතිය. නාසිකාග්‍රේ හැපෙන කෙනෙක් ගැන කතා කරනවා. ඒ පුද්ගලයාට වෙනවා මේ ඇතුළේන හුස්ම පීරාවෙන් නාස්පුඩු වැඩි වෙන නැහැ. හොඳට තේරෙන වෙලාවක් ප්‍රස්වාසයක් නැහැ. හිතවිලි වේදනාවක් නැහැ. දුරට ආස්වාසිතේ. ඔන්නේගේ පස්පස්වාස වශයෙන් පිටවෙන දැන් ප්‍රස්වාස වාතයේ වශයෙන් පිටවෙන හැටි. ආස්වාස වාතයේ සිවුම් සීතලක් තියෙන ප්‍රස්වාස වාතයේ කුෂ්ණයි. සමහරුගේ ආස්වාස වාතයේ අනාකූලව කරන ප්‍රස්වාස වාතයේ ආකූලව මොස්කාලේ. තවමාරුගේ ආස්වාස වාතයේ බොහෝම කලබලින් යන ප්‍රස්වාස වාතයේ හිමීට පිටේ. මෙන්න මේ ආකාරයෙන් මේ ආස්වාස ප්‍රස්වාස දෙක අපිට හඳුනාගත්තයි කියලා හොඳ රූප දෙස් ලැබුණා. හඳුනාගෙන පෙරකල පිළිනිකක් පිනක් නිසා හෝ ප්‍රයෝග ඥාන නිසා හෝ එක දිගට හුස්ම දිහා බලන්නේ කියලා. බලන්නේ ඉන්නකොට ඉන්නකොට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට සාන්ත සීතල ඉරියව්වට අච්චරම හුස්ම ගන්න දෙයක් ඕනේ නැති නිසා හුස්ම ටිකෙන් ටිකෙන් ටිකෙන් කොට වෙලා අර කියන ඇතුළේ ඉන්නේ තියෙන සීතල සහ පිටුවේ ඉන්නේ තියෙන උෂ්ණ කියන එක දෙකට වෙන්කොට හඳුනා ගන්න බැරි තරමට පත් වෙනවා. ඇතුළේන උස්ම ගොරෝසුයි චාන්චලයි කම්පනයි පිටිනුක සාන්තයි කියන ගති නැතු වෙනවා. උස්ම කියනවා තමයි නමුත් නැතුවා වාගේ සිව් සුන්දර කප්පිකරපත්. ඉතින් ගොඩනෙක් මෙතෙදි තමයි කලබල වෙන්නේ මේ උස්ම නැතුව කියලා කියන්නේ. ඒක තමයි හයියෙන් උස්ම ගන්න හරි නැත්නම් මම ඊගාට කොල කරන්න ඕන කියන සැකයක් හරි පහල කරලා අර හැලහැප්පී චංකල කම්පන හඳුනගන්න. අපි මේකත් සුද්ධ කරගත්තා කියලා නෑ මම මේක දිගට යන්න ඕනේ කියලා හුස්ම සම්පූර්ණ තුනීම වෙලා හුස්ම සංගවි ගත්තයි කියලා. එලා හොඳට තේරෙනවා මේ හුස්ම ජීවිතය කරත්තීමේ අත්‍යවශ්‍ය අංගයක් වුණාට හුස්ම නැති වුණාට මේක පැවැත්මක් තියෙනවා. මැරිලා නැහැ. අත්දැකීම් කරකට එනවා යෝගාවචරය. හුස්ම අල්ලන්න අමාරුයි. දැනෙන්නේ නැහැ. හංගින්නේ නැහැ. මේ අතුල් වෙනවා පිටිනවා කියලා. නමුත් පැවැත්මේ කිසිම අඩුවක් නැහැ. භවයේ කිසිම අඩුවක් නැහැ. විශේෂයෙන්ම කියනවා නම් එදිනදා ජීවිතය කරගෙන ජීවත් වෙනවා කියන්නේ කම් වලින් සද්ධාගතිය හරිම සමතුලිත, පිළිච්ච, සම්පූර්ණ කරගත් එක හිතයක්. මුළු ජීවිතයම එක අත්දැකීමක් වඩපත් වෙනවා. හෝල් බොඩි එක්ස්පීරියන්ස් කියන. මේ தত্ত্বය ඇහින් දකින රූපයෙන් නැත්නම් දැකීමකට සම කරනවා. කණින් සත්‍යයක් කාල වෙන ඇහිීමට සම කරන්න අමාරුයි. නාසයේ මෙතෙක් කල දැනෙන හුස්මට සම කරන්න අමාරුයි. දිවට දැනෙන රසකුත් නෙවෙයි. කායට දැනෙන පහසකුත් නෙවෙයි. හිතට ආව උහුදු හිතවිල්ලකුත් නෙවෙයි. මේ සියල්ලගේම එක මුතුවක් බවට පිටු වෙනකොට තේරෙනවා හුස්ම නැති වුණා ජීවිතේ පවතින. භවයේ පවතින. එතකොට මේ පුද්ගලයාට හොඳටම තීන්දුව කරන්න වෙනවා මම හිතා හිටින්නේ හුස්ම ජීවිත අත්‍යන්තංගයක් විදිහට නැතුවනම් ඉන්න බෑ කියලා. දැන් බලනකොට හුස්ම නැතුව ඉන්න පුළුවන්. ඉතින් මේක දරා ගන්න බැරි නිසා ගොඩනෙක් බයයි. ගොඩනෙක් මේක කර ගන්නවා. කම්පල චංචල තත්ත්වයට ඇති කර ගන්නවා. ඒකෝට කයි චංචල වෙනවා, වැඩෙන්න ගන්නවා, හැප්පෙන්න ගන්නවා. පාට ගැසිලා අවදි වෙනවා වගේ දේවල් වෙනවා. හිත පුතුම විදිහට විස්තර කර ගන්න බැරි දේවල් කරන්න සමහරෙකුට පුදුමාකාර ශබ්ද ඇහෙන්න පටන් අර ගන්නවා කවදාකවත් කිට්ටු කරන්නේ නමුත් නෑ වුණා කියන්න බැරි විදිහට හොඳටම ශබ්ද ඇහෙයි. තව සමහරෙකුට රූප පේන්න පටන් ගන්නවා. හිතන්න බැරිව මනෝතම් භවණී රූප කියලා ඇත්ත වශයෙන් පේන්න පටන් ගන්නවා. සමහරු රස තේරෙනවා. සමහරුන්ට රස තේරෙනවා. මම කම්පන සංස්ල කාය ඉන්ජින් තේරෙනවා. සමහරට මනෝ විකාර තේරෙනවා. ඒ මොකද කවදාකවත් අපි අවදීන් සතියෙන් අප්‍රමාදීව මේ தත්තර කලින් ගිහිලා නැති නිසා අපි අර මෙතෙක් පුහුණු කරපු ආත්ම සංඥාව දර්ශනයකට ලක් වෙනවා. අත්‍යන්ත අංගයක් නැතුව දැන් නිකන් ප්ලේනේ ෆොටෝ ෆයිල් එකකින් දාලා දුවනවා. මේක පළවෙනිම අංකය තමයි මේ කායානුපස්සනාවේ ආස්වාද ප්‍රසවාස කය. එහෙනම් මේ මේ හුස්ම ප්‍රාණය කියලා බාරගත්ත ප්‍රධානම දේ නැතුව වැඩි යනවා. අදාළද කවදාකවත් කිසිම කෙනෙක් අදාළන්නේ නැහැ. නමුත් එච්චර අමාරුවක් තේරීමක් නැහැ. මෙන්න මෙතනදී සර්වඥාන්සේ මේක විචතර විස්තර කරන්නේ සාරිපුත්‍ර සාංශ විස්තර කරන්නේ මේක විස්තර වෙන්නේ ආනාපානසති සූත්‍රය නැත්නම් ප්‍රතිපත්තාන වගේ සූත්‍රවල පස්සම්බය කාය සංකාරං අසසිස්සාමීති සික්කටි කියලා කියනවා. ආස්වාස් ප්‍රස්වාසයේ සංසිඳුවමින් සංසිඳුවමින් හුස්ම ගන්න පුරුදු කරන්නේ කියලා. ඇත්තටම වෙන්නේ මොකද්ද? සංසිඳනයකට බය නැතුව දිගට යන්න කියලා කියන්නේ. සංසිඳනවා නම් ඒ කියන්නේ රාගෙිතේ නෑ, ද්වේෂෙිතේ නෑ, මොහෙිතේ නෑ. ශබ්ද වේදනා හිතේ බාධාවක් නෑ. හොඳට ගමන යනවා. අන්නේ වෙලාවේදී පැහැදිලියට ගොඩ කියලා ගන්නා වගේ හයියෙන් හුස්ම ගන්න යනවා. ඊගාට මම මොකද කරන්න ඕන කියලා සැක ගොඩවන්නේ නැතුව මේ හුස්ම නැතුව නෙවෙයි මේ වෙලා තියෙන හුස්ම සිව් වෙලා සංගවිද. මේකට ආයෙත් ආවොත් මම යාදියා බලන්න ඕනේ. යා දැක ගන්නවා කියන අදහසින් කිසියම් කච්ච කම්පන චංචලයක් හඳුන්වා දෙන්නේ නැතු මේ හුස්ම දිහා බලන්නේ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස කය සංසිඳුමින් සංසිඳුමින් හුස්ම ගන්න. පස්සම්බයං කාය සංකාරං අසචිස්සාමිති සික්ඛති. පස්සම්බයං කාය සංකාරං පසචිස්සාමිති සික්ඛති. මේ තමයි ආනාපානසති භාවනාව ප්‍රධානපරසති සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවේ එක ඉමක්. එක මදියක්. එක කෙලවරක්. එක කොනක්. එතකොට යාට තේරෙන පටන් ගන්නවා කය නියෝජනය කරන ප්‍රධානම කොටස. නැත්නම් ප්‍රාණී කියලා අපි හඳුන්වන්නේ හුස්ම. සම්පූර්ණ ගෙවා දැමීමක් කරලා නොදැනෙන මට්ටමට ගෙවා දැමීමක් කරලා ජීවිතයට හෝ ආත්මයට හෝ පැවැත්මට අභිදානයකට මොනවාක්වත් වෙන්නේ නැතුව යන්න පුළුවන් කියලා. ඉතින් මේක බොහොම ලොකු අත්දැකීමක්. ඉතින් මෙතනදී අපේ ජීවිතය ජීවත් කරවන්න පටන් ගන්නවා. අනිත් හැම වෙලාවෙම අපි කරන්නේ ජීවත් වෙන්න උත්සාහ කරන එක තමයි. මෙතනදී තමයි ජීවිතය කියන එක ඒ චිත්තක්ෂණයම 100% අත්දකින අවස්ථාව. ඉතින් මේක භාවනා ජීවිතේ හොඳ එක කඩලීමක්. නමුත් අද දවසේ මම හිතුවා කල්පනා කරමු නැත්නම් සාකච්ඡා කරමු කියලා මෙතනින් එහාට ගියාම මොකදම මට්ටමින් තමයි අපිට යන්න වෙන්නේ අත්හැරලා නැත්නම් අත්හැරුවත්තන්ද තමන්ගේ අත්දැකීම් සම්බන්ධ කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කය තැම්පත් වෙනවා ආසව ප්‍රසවාසය තැම්පත් වෙනවා හිතත් කලබල කරගන්න නැතුව මේ හුස්ම රැල්ල නැති වුණත් මේක පස්සේ ආපහු මතුවේ කියන තැන්පත් භාවයට ගියොත් එතන ලොකු මේ හෙලස්කාරුවක් තියෙනවා. දැන් ලොකු හෙට්ටුවක් තියෙනවා. ගම්බිරුවක් තියෙනවා. සද්ධාාවක් තියෙන කෙනෙකුට විතරක් මේ අභ්‍යාසෙ මේ පරිශ්‍රණය මේ ප්‍රශ්න පත්‍රේ මේ අභියෝගය ගන්න පුළුවන්. අරගෙන ඉස්සරහට ගියාට පස්සේ තියෙනවා සම්පූර්ණ නිකන් ආජාන්තරාවක් ඒ ගුවන් නියමයක් නැතුව යන්ත්‍රයට බාර දුන්නා වගේ ලස්සනට වැඩි යනවා. ඒ වෙලාවේ හිත හොඳට තැම්පත් කරගත්තොත් කලබල වෙන්නේ නැතුව, නින්දට වට ගන්න නැතුව තැම්පත් කරගත්තොත් බුදුජානකසේ දේශනා කරන එයාට පීචි පරිසංවේදී අසසි සාමිච්චි සික්කති, පීචි පරිසංවේදී පසසි සාමිච්චි සික්කති සියුම් ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. දැන් නම් කඹේ ඇවිදින වගේ නිසොම්මනේ සමබරව ලස්සනට බහනා යනවා. අර බය හෝ සැක හෝ ඊගාට මම මොකද්ද කරන්න කියන අනිශ්චිතතාවයේ හෝ නීරසකම හෝ ඒකාකාරීකම කියන මොන්නම දෙයකට හිත ගියාම මේක තමයි ප්‍රීතියේ ප්‍රතිපක්ෂවත්. කියනවා මේක ඇවිල්ලා අභියෝග කරද්දී සූදානම් යනවා. මට මෙතන බාහමයි පාලනය කිසින්න පුළුවන්. එහෙම නැත්නම් බය ඇති වෙන්න පුළුවන්, අනිශ්චිත බව ඇති වෙන්න පුළුවන්, නීරස බව ඇති වෙන්න පුළුවන්, ඒකාකාරී බව ඇති වෙන්න පුළුවන්, නිින්ද ඇති වෙන්න පුළුවන්, සැක ඇති වෙන්න පුළුවන්. මේ සියරම නැතිලා මේ ආනාපානීය චිවුම් වෙන එකයි මගේ ප්‍රධාන කෘත්‍යය. මේව අතුරු කල වශයෙන් ඒව හඳුනාගත්ත ආනාපාන ජීවුම් කිරීමේ දක්වලා ඉදිරියට ගියොත් ඒකට කියනවා තරුණ ප්‍රීතිය කියලා බුදුම සමබර ප්‍රීතියක් කියනවා. ඒවට නිර්ආමිෂ සුඛ කියන්නේ මේක ඇහෙන් දුක බල්ල ගන්න සුඛයක් නෙවෙයි. කණින් සද්ධාහ ගන්න එකක් නෙවෙයි. ඒක එකකටවත් කිට්ටු කරන්න බැරි. නීවරණයෙන් තොර වෙච්ච හිතට ආනාපානිය ඇසුරක් නැතුව ඒ ප්‍රීතිය ආවට පස්සේ ඔන්න පළවෙනි වතාවට අපේ ජීවිතේ අපි ආමිෂ ප්‍රීති එනක ආමිෂ සුඛ එනක මේ ද්‍රව්‍යමය ඉන්ද්‍රිය ගෝචර සුඛය තුනවලා ඒ නිර්ආමිෂ සුඛය එතන ඉන්ද්‍රිය ගෝචර නොවෙන්නා වූ සමබර භාවය තුළින් පිළිච්ච භාවය තුළින් සන්තුෂ්ටිකර භාවය තුළින් එන ප්‍රීතියක් අඳිනවා ආධ්‍යාත්මික ඒක කවදාක කාම භෝගින්ට ලැබෙන්නේ නැහැ ඒ වගේම අට්ඨිලමතාන යෝගය නැත්තම් ලැබෙන්නේ නැහැ. මධ්‍යම ප්‍රතිපදාව ගිහිල්ලා ආනාපානෙ හොඳටම තුනී කරලා හිත බය ගන්න නැතුව දවස් 7-8ක් හරි මානසික කරලා ලෑස්තිලා ගියොත් යන්න පුළුවන්. එතන තියෙන මේ ඊට ඉස්සලා කරන මේ හෙට්ටුවේදී එලෙක්ට්‍රාඩුවේ තමයි අපේ පෞරුෂත්වය නැගී හිටියේ. මේක වෙන මොනම සාත්‍රයක් ගන්න කෙනෙකුටත් මේක හරියයි කියලා කියන්න බෑ. හැබැයි මේ අතර නම් මේ සාත්‍රය ගන්න ඕන සාත්‍රයක් ඔකී කරගන්න. ඥානපාණි සංසිඳවලා එතනදී එහාට මෙහාට වැටෙන්නේ නැතුව යන කෙනා කමේ විදිනා වගේ ලෝකෙ තියෙන ඕනම සියුම් ධර්මයක්. භාෂා ශාස්ත්‍රය, ධන ශාස්ත්‍රය, චිත්‍ර ශිල්පයක් වෙන ඕන ශිල්පයකට සූදානමේ දක්ෂකම වැඩි, හැකියාව වැඩි. ඒ නිසා මේක කලින්ම අපි ඉගෙන ගත්තොත් මේ භාෂාවල් ඉගෙන ගන්නවා, ශිල්ප ඉගෙන ගන්නවා, උපාධි ගන්නවා කියන එක බොහෝමත්ම සුළු දෙයක් වඩපත් වෙනවා. නමුත් අපේ අද තියෙන ක්‍රමයේ හැටියට ඉතින් ඒව ඉවර වෙලා තමයි මේකට එන්නේ. එතකොට ඉතින් ප්‍රමා වෙලා පැටි. ඒ නිසා පුළුවන්කමක් තියෙනවා මේ හැකියාව මොකද තමන්ගේ මූලික ප්‍රාණවාදයේ ප්‍රාණයාමය ආස්වාද ප්‍රසවාසයේ සම්පූර්ණ ඉක්මවගත්තොත් පුදුමාකාර විදිහේ මතක ශක්තිය වැඩි වීමක් සිද්ධ වෙනවා. පුදුමාකාර විදිහේ කියන්න ඕනේ ෂෝට් ටු ද පොයින්ට් කෙලින්ම කියන්න පුළුවන් කතියක්. පුදුමාකාර විදිහට අවුලේ කෞසාරත්වයෙන් මගේ රාජකාරිය මෙච්චරයි ප්‍රමුඛතාවය දෙන්නේ. මේකටයි මම මේ දේ කරනවා කියලා අධිමොක්ක සම්පත්තිය. නිශ්චය කිරීමේ ශක්තියක් එනවා. එන්නේ පුදුම නිර්මාණශීලීත්වයක් වෙනවා. මේ අවුල් සත්‍යදී මෙන්න මෙතනයි වැඩේ තියෙන්නේ. මෙන්න මේක කෙරුවොත් මේ අවුල විසඳෙනවා කියලා කොරස් කඩේවත් අපදා ගන්න වෙලේ කලබලයක් නෙවෙයි. දුවර ප්‍රශ්න වල උත්තර දෙන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඉතින් ඒක නිසා ඒ පාඩම් කරන දරුවෙකුට නම් මොන ක්‍රමයකට හරි ඒක ක්‍රමේ නම් මට කියන්න තේරෙන්නේ නැහැ. ක්‍රමේ හරි එක විනාඩි 15ක් මේ ආනාපානී හිත පවත්ලා ඉවර වෙලා පොතක් කියවන්න කියන බය. ෆොටෝ ස්ටැට් නෙමෙයි කියලා කියන්නේ. මුළු පිටුවම එහෙමම මතක හිටිනවා. ඒ වචනාවක්වත් අකුරු නෙවෙයි සම්පූර්ණ එක මතක හිටින තරමට සමහරුන්ගේ පුදුම විදියට නිර්මාණශීලීත්වය දුන්නා. ඒ නිසා විශේෂයෙන්ම ඇමරිකාවේ රටවල් වල ඔය පසුගිය කාලේ බොහෝම ජාති ප්‍රසිද්ධ වුණා ට්‍රාන්ස්ජෙන්ඩර් මෙඩිටේෂන් කියලා. ඕනම විභාගයක් ඕනම ඉන්ටර්විව් එකක් ඕනම දෙයක් කරන්න ඉස්සෙල්ලා විනාඩි 5ක් වාඩි වෙලා එකම මන්තරයක් මතුවෙනවා. මතුවෙනවද අට්ටියට හිත බකරතර පස්සේ මුදුන හැකියාවකින් ඒ අපහසු ප්‍රත්‍යක්ෂයෙන් මොන දෙන්න පුළුවන් තත්ත්වයක් ඇති. ඉතින් මනුස්සයෙක් පේන්නේ නිකන් මේ පුදුම මැජික් එකක් වගේ පුදුම මන්ත්‍රයක් වගේ නමුත් මේ ඔක්කොම මන්ත්‍ර පැත්තක දාලා ආනාපාන පුරුදු කරපුවාම අපි කිසිසේත්ම අවුලක් ඇති කරන්නේ නැහැ ප්‍රකෘති උෂ්ණමයි ඇතිය තමයි ඒකේ ප්‍රීතියකුත් ලබන අතර ඕනේ අවසානක තත්යකට හිත පුරුදු කිරීමක් මෙන්න මේ ප්‍රීතිය තුල ආස්වාසේ සුඛය ප්‍රස්වාසේ සුඛය නැත්නම් ආස්වාසේ ආස්වාදයක් කරනවාට කියන්නේ මේ මේ හම් වෙන හුස්ම තුල මුළු ලෝකෙම තියෙන උත්තරම දැපේටි. බලන රූප වල නිපාට කහ පාට රතු පාට නෙවෙයි. අහන ශබ්ද වල නෙවෙයි. ලැබෙන ගඳ සුවඳ නෙවෙයි. රසය නෙවෙයි. මේ කායට දෙන සැප පහස නෙවෙයි. හිතේ තියෙන සුඛෝභෝගී අදහස් වල නෙවෙයි. ඒ වගේ නැති දැන් රූප නැහැ, ශබ්ද නැහැ, ගඳ නැහැ, රස නැහැ, කය හිත නැහැ. හිත කයමුත් කිලිහිලා. හිත හිතනවත් නෙවෙයි. ආ මෙතන හම්බෙන සැපයට ඒ ප්‍රීතිය තුල ආස්වාස් ප්‍රසවාසයේ තියෙන සුඛය මේ සංසාරගතනාචේ ඒ ආනාපාන සති සූත්‍රය පිළිබඳව අගය කරන වෙලාවල ආනාපාන සති භාවනා පිටුවේ සන්තෝෂේව පනීතෝච සුඛෝච විහාරෝච අසේචනකෝච සුඛෝච විහාරෝච කියලා උතුම් ලස්සන సౌందර්ය වචන ටිකකින් ආනාපාන සති භාවනාව මහණෙනි සන්තෝ සාන්තයි අනීතයි බොහෝ ප්‍රණීතයි. සන්තෝෂීව පණිජ සුඛෝත විහාරෝච. මොන්නම ආමසපේකින් නැති සුඛ විහරණයක් ලබා ගන්න. ආසීතන කෝච. උඹට වෙන මොනක්වත් පිටින් ඕන කරන්නේ. වෙනදන් ගිහිල්ලා ගන්න කම ගන්නක් නෙමෙයි. උප්පත්තියම හම්බෙච්ච අනාගත. ආසීතන කෝච සුඛෝත විහාරෝච. කියන මේ manussත්වයේ තියෙන මේ මැනික ඇතුලේ ගැඹුර කියන එක මතු කරලා පෙන්නනවා. ඒ සුඛය දැනගත්ත කෙනා දන්නවා ඒක ඇත්තටම කියනවා නම් ඔය මේ ලෝකේ ඉඳලා භ්‍රම සුඛේ විදීම තමයි ඔය කරන්නේ. මේ ලෝකේ ඉඳලා දිව්‍ය සැප විදීම තමයි ඔය කරන්නේ. මේ ලෝකේ ඉන්නවනම් යම් තාක් ධන කුවේරයන්ගේ ධන සම්පත්තියක් ඒ සේරටම උඩින් හිටිනවා කියලා මේ ආනාවාන ගතිය ලැබෙන සුඛේ. කිසිම දෙයකට ගන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ නොමිලේ හම්බෙන්න නිසා ගන්න ගන්න. මොන දෙයකට හරි ප්‍රයිස් ටැග් එකකින් දැන් කියන ලොකු වටිනාකම ලොකු ගාණක් කියනවා කීයක් කියලා ගන්න. මේක ලද්දා මුදානි පුතින් බුද්ධමානා කියලා කරුවතනගේ නොමිලේ ලද්දා වූ මේදී මුදා කිසිම මිලක් නැතුව මිලයි අනේ දෙන්නේ කියලා කියනවා මේ එළියට ගහලා මේ කරන එකින් එකක් පරයා දඟලන්න හදනදී මේ හැප දන්නේ කියත්තන්ගේ කියන කටයුත්ත මේ හැප දන්න කෙනාම මේක ලේසි නෑ ගන්න ගත්තට පස්සේ තියෙනවා කිසිම දෙයක කරන්න බෑ මෙන්න මේ දෙක මොකද ආනාපාන මුදුවර සංසිඳවල ඒකට ලෑස්තිව ගිහිල්ලා හිතට එන්න පුළුවන් මේ අවුල්පාස නැති කරගෙන ඒගොල්ලට ගියාට පස්සේ ඒගොල්ල කියලා කියන්නේ මේ නිවන් දැක්ක කියන එක නෙවෙයි මේ ප්‍රශ්නේ ඉවර වුණාට පස්සේ හම්බෙන මේ ප්‍රීති සුඛ දෙක ඒ දෙක නිකන් මේ ඇත්තටම මෙතන තියෙන අනිත්‍යතාවය ඒකාකාරීකම බාහිර අසතන ගතිය පාළු තනි වෙච්ච ගතිය රහින් තල්ලුනා වගේ තියෙන ගති තරහ යන්න ඕනේ මෙතන තැන කැපකිරීමක් කරන්න. ඊට පස්සේ හම්බෙන මේ ප්‍රීතිසුඛ කියන දෙක අපිට හම්බෙච්චි තෑගක් වෙනවා. පාරහරි කියන්නේ නැත්නම් ස්පාසුවක් වෙනවා කාන්තාරයකදී හම්බෙච්ච ක්ෂේම භූමියක් වගේ. අන්න එකින්ද ගියාට පස්සේ පුද්ගලයාට ඊ ගාවට තියෙන මේ තාර්කික සංකේ පින්නපු චිත්ත පරිසංවේදී අස සිස්සාමීති සික්කති කියලා ඒ චිත්ත සංස්කාර මනෝ සංස්කාර කියන පිටේ කියන මනෝ සංස්කාර මේ කාය සංස්කාර කියන தত্ত্বව විනිවිදතර පස්සේ ඇතුළට බහගත්තට පස්සේ චිත්ත පරිසංවේදී චිත්ත සංඛාර පරිසංවේදී චිත්ත සංස්කාරයන් පිළිබඳව ඊගාව ප්‍රශ්න පත්‍රය ගන්නවාද කියලා ආරාධනාවක් කරනවා කාය සංස්කාරයන්ගේ સમાප්තිය පස්සේ ජයග්‍රහණය පස්සේ චිත්ත සංස්කාරයන් පිළිබඳව අභියෝගය ඉස්සරහට එනවා. ඒ කියන්නේ පළවෙනි පන්ති න්‍යාය සමත් වුණා. දෙවෙනි පන්ති ඊළඟට වඩා දෙවෙනි පන්තියේ ප්‍රශ්න පත්‍රයට යනවා. චිත්ත සංස්කාර කියලා කියන්නේ වේදනා සංඥා කියන චෛතසික දෙක. වෙන විදිහකට කියනවා නම් මේ කාය වස්තනා ඉවර කරාට පස්සේ වෙනම අභ්‍යාසයක් කරන්න ඕන ඉබේම යන්නේම කාය වේදනාට පස්සේ. කොතනදීද කායන ප්‍රසනාත කළ වේදනාන පස්සට හරවන්නේ කියලා ප්‍රශ්නයක් අහන්න දෙයක් නැහැ. කායන ප්‍රසනාව තුනී වෙලා තුනී වෙලා ගියා නම් ඊගාවට චිත්ත සංකාර පරිසංවේදී කියලා කියන්නේ වේදනා සංඥා දෙකේ ක්‍රියාකාරීත්වය වේ. කයේ ගොරෝසු තත්ත්ව එහෙම නැත්නම් කාය සංස්කාර වල ගොරෝසු තත්ත්ව තියෙන කන්දර ඇතුලේ තියෙන කිරේ අපිට දැක්කන්න හම්බ වෙන්නේ. ඒ කිරේ අයින් කරාට පස්සේ තමයි ඇතුළත තියෙන කිරයක් වශයෙන් මේ චිත්ත සංස්කාර කියන එක දැක්කන්න පුළුවන්. මේ චිත්ත සංස්කාර කියලා කියන්නේ අපකරා රූපයක් වෙනවා, සද්දයක් වෙනවා, ගලක් ආවත්, රසක් ආවත්, පහසක් වුණා, සිතිවිල්ලක් ආවත්. ඒ ඔක්කොම වර්ණ ගැන්වෙන්නේ මේ වේදනා සංඥා කියන চৈতසික දෙකේ. අපිට උණුසුමක ඉන්න වෙලාවක තවත් උණුසුමක් ආවොත් ඒක දුකක් ඇති කරනවා. උණුසුමකින් ලාවෙට සීතලක් ආවොත් සැපක් ඇති කරනවා. සීතලකින් වෙලාවේ සීතලක් ආවොත් දුකක් බවට සිතින් හා සැප අවශ්‍යමක් ආව සැපක් වාර්තා මේ උණුසුම සිස්ලස දෙකේ සැප දුක නැහැ. ඊන වෙලාවෙ හිතයි පුද්ගලයා හිතයි යාගේ සංඥාවල හිතයි යාගේ වේදනා චෛතසිකයේ හිතයි. ඒකට අපි සැප වශයෙන් දුක වශයෙන් নানা ආකාර ලේබල් අලු. නමුත් මේ මට මේ අසවල් ලේබලේ අලවලා තියෙනවා කියලා මේ තේජෝ ධාතුව දන්නේ නැහැ. උණුසුම දන්නේ නැහැ මම මේ ආදරෙන් බාරගත්තද නැත්නම් මට පුතා කියනවා. සීතල දැනෙන්නේ නමුත් ඒක ආවට පස්සේ අපි හිත අනිවාර්යයෙන්ම ඒ ඒ තත්ත්වයකදී වේදනාවක් චෛතසිකයෙන් අපිව নানা ආකාර විදිහට මත් කරනවා. ඊට පස්සේ අපි කියන්නේ මට සැප ගුණසමක් සිසලක ආවා කියලා දන්නේ සැපක් ආවා දුකක් ආවා කියලා තමයි කියන්නේ. මේ සැප දුක දෙක මේ මූල ධාතුන්ගේ ලක්ෂණ නෙවෙයි. ඒවා අපි ආරෝපණය කරන දේවල්. ඒක සිද්ධ වෙන්නේ මේ විඳීම් මතයි. ඔන්න අපි දෙන සංඥා මතයි. මෙන්න මේකට මේ සුද්ධේ හොඳ කතාවක් කියනවා. මේ මිනිස්සයා කියනවා සෑම ආගමකම උදාහරණයක් එක්කම දිවි ලෝකයේ සහ අපාය කියන දෙක මේ හික්මවා ගැනීම සඳහා ඇති කරලා තියෙන උපමාන දෙකක්. හොඳ වැඩ කෙරුවොත් දිවි ලෝක යනවා. නරක වැඩ කෙරුවොත් අපාය යනවා කියන එක හැම ආගමකම පාවිච්චි කරලා තියෙන උපක්‍රමයක්. ඉතින් ඒකේ තියෙන භාෂාත්මක ගතිය නැත්නම් වේදනා සංඥා කියන චෛසික දෙකෙන් මේක නලවන නටවන හැටි පෙන්වන්නේ උපකරණ දෙකක් ගැන හරපානවා. චිතිත් රට ගියොත් ඒකට තියෙන සදාකාලික සීතල ගතිය එනිසා ඒ මිනිස්සුන්ට උණුසුමක නා ගන්න අරින්නේ මොකක්වත් නැහැ හැම වෙලාවෙම සීතලේ කල්දලා තමයි ඉතින් ඒ රටේ පොතේ ලියලා තියෙන උඹ නඩක වැඩ කෙරුවොත් සතුන් මරුවොත් තොරකම් කෙරුවොත් උඹ සීත නරකට යොමු කරනවා තදාතනික සීත ලෝකයකට යොමු කරනවා. උඹ හොඳ වැඩ කෙරුවොත් එහෙම හොඳ උණුසුම් පරිසරයක ස්වර්ග සම්පත්තිය ලැබෙනවා. එතකොට කිවිත් රටේ අපාය සීතලයි දිවි ලෝකේ උණුසුමයි. අරාබි කරේ ගිහිල්ලා කුරාණේ කියවලා බලනකොට ඒක තථාතනික කාංකාරක තියෙන. ඒක ලියලා තියෙනවා ඔබ වැරදි වැඩක් කරුවොත් උණුසුමින් පිච්චෙන අපායකට දානවා. ඔබ හොඳ වැඩක් කරුවොත් සතා හරිතවන රේඛා මැද්දේ ගලාවසින කී රැලි ඇත්තා වූ ස්වර්ගයකටපත් වෙනවා. සීතල තැනකටපත් වෙනවා. ඒ නිසා ටිබෙට් රටේ අපායයි ආරාධිතේ ජීවී ලෝකේ එකවයි. ටිබෙට් රටේ ජීවී ලෝකේ අපායයි මේ ආරාධිතේ දිවි ලෝකේ සමානයි. ඉපදුන තපායේ අපිට උණුසුම හරිම පාටක්. සීතල හරි වටේ. ඒ අපි හැදිච්ච බද්දට හැටියට තමයි. ඒ වගේම අපි ටිබෙට් රටේ ඉපදුනා උණුසුම කියන්නේ බොහෝම වටින දෙයක්. සීතල නම් කතා කරන්නේ. ඉතින් මේ දෙකල එකතු වුණොත් එහෙම අරකේ බව කරුවොත් මේ රටට යන්න පුළුවන්. ඒක ජීවි ලෝකේ. හැබැයි ගියාට පස්සේ දන්නවා ඒක අපායක් කියලා. අරබිට ගිහිල්ලා අරබි ඉපදිච්ච දවසේ දන්නවා ඒකෝ ත්‍රිවික්ෂතයා සංසන්දනාත්මක කුණුසුමක් නෙවෙයි තියෙන්නේ කේවල උණුසුමක් පිච්චෙන උණුසුමක් කියලා. ඒ නිසා අපි ඉල්ලන අපායට ගිය දවසේ අපි ඉල්ලන දිවි ලෝකෙට ගිය දවසේ අපිට තේරෙයි ඒකෙත් වෙනසක් නැහැ. මේකම. මේ දුකමයි. මොකද අපි ගෙනියන මිනුම් කෝදුව අපි ගානින්න සංග්‍රහ දෙකේ හැටියට තමයි පාට වෙනවා. ඉතින් මේක දන්නේ නැතුව අපි දිවි ලෝකේ ඉඳලා අපායට යනවා කියුවම මොන වෙනසක් අපේ හිතවලදී. අපිට හොඳම දේ අපි හිතනවා යම් කිසි ගුණචි කාල රචනා ලියනෝනේ මට රුපියල් ලක්ෂයක් ලැබුණොත් මම දොස්තර කෙනෙක් වුණොත් තරම නම් කියලා. එතකොට මේ ලයිස්ට්ුව තියෙන ඕක ලැබපු දවසේ බලන්න මොනවද ඔගේ තියෙන්නේ කියලා. අයියෝ මෙච්චර කටමැවි මේකටද කියලා. දොස්තර කෙනෙක් වෙනකන් අපි ස්ථානයේ ඉන්නේ යම්මේ ඒ නලාව කරේ දාගෙන අර කෝට් එක දැම්මට පස්සේ අඟහරු ලෝකෙන් ආපු කෙනෙක් වගේ දොස්තර කෙනෙක් කියලා આવුවොත් කියන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉකක්කම හරිම කරදරේ කරන්න දෙයක් නැහැ ඉතින් රත්තා වැටියට ඒකෙන් තමයි ඕනම දෙයක් ලබා ගන්න කන් තමයි සුන්දරත්වයේදී දැන් වර පස්සේ ගන්න දෙන්නේ. ඒ අතර වෙන පරතරය වෙනක විවාහ වෙච්ච එක්ක ගන්න. ඒ කියන්නේ කටුකෙන් කතා කරන්න කියන්නේ විවාහයට පෙර සහ විවාහයට පසු ආකල්ප වල වේදනා සංඥා දෙකේ මාරුව මිනිස් ලෝකෙච්ච භාෂා. මේක මේ තරම් ප්‍රසිද්ධ. මේක මේ තරම් ප්‍රකටවතියෙදි අපි මේ තරම්ම මේ සංඥා වේදනා දෙකට ගැති වෙන හැටි බලනකොට ඒක ආත්මය කියා ගන්න තරමට මේ සැපසෙවීමේ සම්පූර්ණ ප්‍රයත්නකින් ගත කරන්නේ ප්‍රෙෂර් ප්‍රින්සිපල්. ඒ සඳහා අපි ඕනම දෙයක් පාවදින. සදාචාරය පාවදින. අපි වෙන තියෙන ආගමක් නම් පාවදින. ඕන දෙයක් පාවදින්න පුළුවන් ඔය කියන සපහන් වෙනවා. නමුත් ලැබුවට පස්සේ මොකද වෙන්නේ? ඒක යාටම දෙන දඬුවමක්. නමුත් ඒ ලැබීමේ ඒ ඊතර ඒකෙන්ට යෑමේ ආශාව තවදාක සමර්ථ කරගන්න වෙනසක් නැහැ. මේ තාම මැරෙන්නේ අතිච්චෝ ඌනෝ කාමදාස. අතෘප්ති කරව ඌනව කාමයට දාස්කත්වයෙන් මැරෙයි. ඉතින් ඒක පිළිබඳව මේ වේදනාව හමු වෙන හැටි මම කියන්නේ ඇත්තටම මේ දැන් ජීවිලා තියෙන තොරතුරු වල තියෙන සාමාන්‍යකම් භාවනා යෝගාවචන මේක ඉතාම ගැඹුරේ ඉතාමත්ම අත්‍යන්තව පෞද්ගලික ලබන්නේ ඒකටත් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ සූත්‍ර කොටසක් සාරයක් වශයෙන්. ඒ මොකද ඒක මේ භාවනා කරන එකකින් ලොකු සම්බන්ධීකරණය කළා ලොකු භාවනාවේ ඉදිරියට ප්‍රගමනයට උගා උදව්. අපි කියමු ආනපානසති භාවනාව වඩන. තාම ආනාපාන සතිය කීකරු කරගෙන, සියුම් කරගෙන ගිහිල්ලා නැහැ. නමුත් කරගෙන ඉන්නකොට ඕන කකුලේ වේදනාවක් එනවා කියන්නේ. අපි මෙතන වේදනාවකින් අදහස් කරන්නේ දුක්ඛ වේදනාව. අතර වේදනා කියන වචනේ අදහස විඳීම කියන එක. ඒකට අප දුක් කියන වචන දෙක විශේෂණ පදයක්. මෙතන අපි සාමාන්‍ය විවහාරේ නම් වේදනා කියලා කියන්නේම දුක් වේදනා. ඉතින් කකුලේ වේදනාවක් කියනකොට අපිට සිද්ධ වෙන්නේ මේ වේදනාවක් නැත්තම් කොච්චර හොඳ මට ආනාපාන දිගට විඳින්න පුළුවන් නේද කියලා ආනාපාන ප්‍රධාන කර්මස්ථානයේ වශයෙන් වේදනාව ආනාපාන කර්මස්ථානයේ බාධක වශයෙන් දැනගෙන අපිට තියෙන්නේ වේදනාව නැති කිරීම සහ ඉවත් කිරීම සහ ඒක අකාමකා දැමීමේ ද්වේෂ සහගත හිතිවිල්ලක් එක්කයි. දුක් වේදනාවක් එනකොටම ඒක එක්ක ඇඟට නොදැනී ඒක පිළිබඳ පටිඝානුසයක් ඇති කරනවා. ඒ භාවනා කරපො නැති කෙනෙකුට හෝ උපදේශ ලැබුම් කෙනෙකුට මේක වෙන් කරලා ගලවන්න අමාරුයි. එයාට පේන්නේ වේදනාව කියනකොටම ඒක යටින් යන තරහ ඒක ශරීර ප්‍රවැත්ීමේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ පිළිවෙලක් ඒක තියෙන්න ඕන කියලා. ඒක සර්වඥාසික ලේඛල ගලවලා තියෙනවා. උන්වහන්සේ සඳහන් කරනවා මහනි වේදනාව කියන්නේ උලක්. ඒක ඉවසන්න පුළුවන්. එතනම තව උලක් කරනවත් නම් ඉවසන්න බැරුව යනවා. මොකද දෙවෙනි උල කියන්නේ ඒක නොදකින් නොපතන් කියන පටිඝාංශය. පටිඝාංශය ආවොත් වේදනාව තරන්න. නැත්නම් වේදනාව වේදනාව වශයෙන් තරන්න. නිසා භාවනා කරනකොට වේදනාවක් ආපුවාම දුක් වේදනාවක් ඒක අකාමකා ගැනීම සඳහා වෙන පටිඝානුසය දැක ගන්නා සුළු. සත්‍ය පවත්තන්න පුළුවන් නම් ඒක වේදනානුපස්සනාව පිළිබඳ අතිශේෂ විදිහකට භාවයක්. කෙනෙකුට ආනාපානය අකාමකාගෙන තමයි වේදනාව වෙන්නේ. වේදනාව එනකොටම පූර්ණ නැති මනස ඒක ඇති නැති කරන්න නැති වංගස්ථාන කරන්න ද්වේෂය ඇති කරන ඉතින් කකුල මාරු කරනවා මෙනෙහි කරනවා කොයි දේ කරත් නොදකින්න පතන් කියන අදහසෙන් තමයි කරන්නේ. ඊ අදහස දකින්න තාක්කල් අපි කිසිම ප්‍රයත්නයක් උත්තර දෙන්නේ. සාර්ථක උත්තරයක් දෙන්නේ. අන්තික දැකගත්ත දවසේ තේරෙන්න පටන් ගන්නවා මම මේ කායානුපස්සනාවේ නෙවෙයි ඉන්නේ නැත්නම් රූප ධර්ම වල නෙවෙයි භාවනාව යන්නේ නාම ධර්ම වල වේදනාවේ මේ වේදනාව වල වැඩපිළිවෙල මූලික පිළිම එකක් කිරි පිටිපස්සේ තව එකක්. කිරි පිටිපස්සේ වෙන දේ දන්නේ නැතුව එළියේ තියෙන එකත් එක්ක රණ්ඩු කරුවට හරියන්නේ නැහැ. පිටිපස්සේ දේ දැක ගන්න නම් ඉවිසිලිවන්ත භාවයේ උපේක්ෂාව අත්‍යවශ්‍යයි. දුක් වේදනාව වෙනවා මේක දුක් වේදනාවක් වශයෙන් දැනගන්න මිසක මේක කාමකාදමකට ඒක නැති වේවා කියන අදහසට පෝරදාට නරකයි. අන්න ඒකකොට කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ you are getting a distance from the pain කියන. වේදනාවෙන් පොඩි දුරස්ත භාවයක් ගන්න පුළුවන් අනුන්ගේ වේදනාවක් වගේ බලන්න. ඒක නැති කිරීමේ අදහසින් නෙවෙයි බලන්නේ. වේදනාවේ ස්වභාවික ලක්ෂණ බලන්න. මේක පුච්චනවා වගේ. පිහිනනවා වගේ. මිරිකනවා වගේ. කපනවා වාගේ කියලා වේදනාවේ ස්වභාවික ලක්ෂණ බලන්න පුළුවන් මේක නැති කිරීමේ අදහස ද්වේෂය හඳුනාගත්තා. ඊගාට වේදනාව ලොකු අමුද්‍රව්‍යයක් වඩපත් වෙනවා හිත සකස් කිරීමේ අභ්‍යාසය සඳහා. ඇත්තම නොමිලේ හම්බෙච්ච අවසන්ය. ඇති වෙන්න හම්බුනේ. අපිට තියෙන එක හරියට යොදවා ගන්න. මේක සම්බන්ධව චුල්ල වේදාල සූත්‍රයේ ඥානපන සති සූත්‍රේ වගේම මහරජපට්ඨාන සූත්‍රේ වගේම චුල්ල වේදාල සූත්‍රයක් තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. අන්න ඒකදී ලස්සන දෙවසක් හම්බ වෙනවා. පරණ විවාහ වෙලා හිටපු දෙන්නේ ධම්මචින්න උපාසිකාව විසාක උපාසකතුමා. එන්නම පැවිදි වෙනවා. විසාක උපාසක විතු විසාක ස්වාමීන් වහන්සේ වෙනවා. ධම්මචින්නාව ධම්මචින්න භික්ෂුණිය බවටපත් වෙනවා. විසාක උපාසක අනාගාමී මට්ටමේ ඉන්නේ ධම්මචින්නාව අරහත් මට්ටමේ. විසාකාවානාගාමී වෙන්නේ කල්ලාතුව ඊට පස්සේ තමයි පැවිදි වෙන්නේ. එතකොට ධම්මචින්නාව කුස්සියක් මගෙනෙක් නිකම්ම නිකම් ගෙදර දොරේ වැඩ කරන ගෘහණියක්. ඉතින් විසාකට පැවිදි වෙනවද කියනකොට කියන ධම්මචින්නට ඔබට අවශ්‍ය නම් මේ මාලිකාවයි මේ වස්තුවයි කියන වෙන පුරුෂයෙක් අවශ්‍ය නම් සම්බන්ධ කරන්න මට පැවිදි වෙන්න. අවසරයි. ඒක ධම්මචින්නාව කියනවා. ඉතින් ඔබතුමා යනවා නම් පැවිදි වෙන්න. මට මේ මාළිගාවවත් විවාහයකින්වත් පස්කින් වැඩක් නැහැ. මටත් බැරිද පැවිදි. ඉතින් ඒකට විසාකපාසතුමා කියනවා ඔබ සියුමැලි වැඩි. ඒකට කරන්න අමාරුයි. ඒ නිසා මම මේ යෝජනා කරේ වෙනත් විවාහයක් නෑ මට අවශ්‍යතාවය නැහැ. මම මිනිස් වෙන්න කරන්න පුළුවන් නම් ඒ කියනවා මාත් කරනවා. කොහොම හරි ධම්මචින්නාවත් ඥානවත්ව අවසර අරගෙන ඒක තොරදම් දීලා දාන දීලා දෙන්න දෙපැත්තට ගිහින් පැවිදි. ඒකට විසාකාට සැපයක් හැකියාවක් ඇතිවෙනවා මේ අම්මාගේ පැවිදි වුණාට. මහානකම කරයිද පැවිදි වෙයිද භාවනා කරයිද කියන හැකේ. ඒක කොහොම හරි වැඩි අනිත් පැත්ත විසාක උපාසකතුමා අනාගාමී වුණාට ධම්මදින්නාව කිටි කාලෙකදී rahat වෙනවා. rahat වෙලා හරුචනගේ වන්දනා කරන්න ආවට පස්සේ විසාක උපාසකතුමා දැන් වික්ෂණ වාචික ආරම්භ කරනවා පරිණියඹුව නැත්තම් මේ ධම්මදින්න rahat වෙනාසේ වැඩියයි. ගිහිල්ලා ප්‍රශ්න කරනවා මෙයාට භාවනාව හරි ගිහිල්ලාද සතුටින් ඉන්නවද කියලා ගැන ප්‍රශ්න කරනවා. ලස්සන ප්‍රශ්න පත්‍රිකයක් සහ උත්තර පද්ධතියක් තියෙනවා. ඒ සූත්‍රේ නම චුල්ල වේදාල සූත්‍රය. වේදනාව සම්බන්ධව හරියම ලස්සන පරිච්ඡේදයක් තියෙනවා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා උපාසකතුමා. අහන්නේ ධම්මදිනාගේ හැබැයි නම්බුවට නෙවෙයි අහන්නේ මේ ධම්මදිනාවට යමක් තේරෙන්නේ නැහැ කියලා ඔප්පු කරන්න ප්‍රශ්නයක්. يعني ගෑනු මොලේ හැදිමිටේ දිගයි ඕක කිරමුණ භාවනාවද කියන වගේ හැඟීමක් තියෙන පිළිමි තනින්නේ එහෙමයි. අනාගාමී වෙලා වෙන්නේ. අහනවා ආර්යවනි දුක් වේදනාවේ ඇති සැප දුක දෙක මොකක්ද කියන්නේ? අපබ්‍රංශ ප්‍රශ්නයක් නේ දුක් වේදනාවක සැප දුක. දුක් වේදනා සැපේට ධම්මදින්නා කියනවා උදාහරණ විසාකය දුක් වේදනාව එනකොට දුකයි යනකොට සැපයි. ඒක තියෙන්නේ ද්වේෂ අංශේ, පටිඝාංශේ තියෙන්නේ. දුක් වේදනාව පිළිබඳ නුපුහුණු කෙනා කියන්නේ පටිඝාංශේ. පටිඝානශය අයින් කරගත්තොත් මේ යට තියෙන වර්ණකේ අයින් කරගත්තොත් දුක් වේදනාව එන වෙලාවේදී ඒකට කනගාටු වුණාට ඒ හා සමාන සත්‍යයක් වෙන දුක් වේදනාව යනවා. මොකද මේ දර්ශනය අපිට දැක ගන්න බැරි මේ පටිඝේ නිසා එන්නකොටම බණදකින් කියන හැඟීම තමයි තිබා. නැති වේවා භංග වේවා කියන හැඟීම. ඒකට කතාවක් අපිට දුක් වේදනාව යනකොට ඉතුරු කරලා යන සැප දැක ගන්න අපිට අම්බු. ඊට පස්සේ විසාකෝ බාරවතු මහණෝ ආර්යවනි සැප වේදනාවේ ඇති සැප දුක දෙක මොකක්ද? ධම්මචිනාරේනාංශයේ කියන සැප වේදනාව විසාකය එනකොට සැපයි යනකොට දුකයි. මේක යටින් වැඩ කරන්නේ තණ්හාංශේ ආසාව ඒ නිසා සැප වේදනාවට ඊටාම ආශාවෙන් අපි හිතවල ගත්තට ඒක යන වෙලාවෙත් අපි කාම තණ්හාවෙන් බලන්නේ නිසා මේක ඊහා සමාන දුකක් අපිට දීලා යන බව අපිට පේන්නේ. නිසා හිතත් දෙන්නේ කියලා යනවා. හැබැයි හිත යනකොටත් ওই වගේම දුකක් යන බව අපි දන්නවා. නිසා මේ ලෝකයේ ඇති වෙන සෑම උත්පත්තියක්ම මරණයක් බව දන්නවනම් බර්ත්ඩි පාටි ගන්නවා. ගන්න දෙයක් නෑ ජීවිතේ උත්පත්තිය කියලා කියන්නේ සදා කාලික ඒකාන්තෝ මරණ සාධකයක්. හැම කෙනාම මැරෙනවා. ඉතින් භාවනා කරනකොට මොකද වෙන්නේ? අපි යෝගාවචන උපදෙස් දෙනවා. දුක් වේදනාවක් එනවයි කියලා කියමු. දුක් වේදනාවක් කියන්නේ බලා භාවනා කරනකොට දුකක් කියන එක. වේදනාවක් වෙනවා, දුක් වෙනවා, වටනවා, කොටනවා වගේ. අන්න ඕක දිහා මේකේ මුල කොහොමද, මැද කොහොමද, අග කොහොමද කියලා බලනවා මිස මේක නැති වේවා මකල දාන්න ඕනේ කියලා දාන්න ඕනේ කියලා හැඟීම ආවොත් ඒක භාවනා යෝගාවචරයේ භාවනා කර්මයක් නෙවෙයි. හැබැයි එන්නේ ඒක ස්වභාවිකයි. ඒ නිසා අපිට දැනගන්න වෙනවා මේ දුකත් එක්ක මේක හේවනල්ල වගේ පටිඝයක් වෙනවා නීමට කවදද. මේ දුක පිටිපස්සේ එන දුක් වේදනා පිටිපස්සේ එන පටිඝාංශය. මේක නොදකින් නොබතන් කියන අදහස මට කවදද දැක්කන්න පුළුවන් වෙන්නේ කියලා බැලුවොත් දුක ওই තරම් කළු පාටකයක්වත් යකෙක්වත් නෙවෙයි. ලකෝ පරිේශණයකට මූලාරම්භයක් විතරයි. ඒ නිසා දුක වේදනාව එනකොටම අනේ මගේ ඒක ප්‍රතිගේන ආවරණය නොවේවා. අපේ මම ආවේශ නොවේවා. දුක දුක වශයෙන්. මේ ඇති වෙන හැටි මේ පවතින හැටි ඉවල ඥානයක් ඥානපච්ච දැක්කොත් දුක ලොකු සතුටක් හිතේ. එන දුක හා සමාන සතුටක් ඇති කරලා යන්නේ. එතකොට අර පටිකාංශයෙන් තොරව ගන්න කෙනාට දුක එනකොටම මූණ ඇඟුල්ුණාට යාගේ යටිහිත කියනවා හරි. ඔයාට ඉන්න බෑනේ හැම වෙලාවෙම. අනිත්‍යයි. ඔය යන්න බෑ. යනකොට මොකද වෙන්නේ? ඊහා සමාන සපක් ඇතිවෙනවා. මේ දෙල්ලම මේ වෙනස මේ විස්මාරුව අපිට දක්වන්න බැරි අපි සදාතනිකව දුකත් එක්ක තියෙන මේ තරහ. ජම්මාන්තර තරහක් තියෙනවා. අන්නේ තරහ ආධුනික දෙයක්. ඒක දුක්ඛ චෛතසිකයෙන් ඇති කරන දෙයක්. සංඥා චෛතසිකයෙන් ඇති කරන දෙයක්. ඒක අත්‍යවශ්‍ය නෑ ජීවිතයක් පවත්වා. දැන් සරුවචනස අපිට ආර්දනා කරනවා එක උලක් කනුනාම එතනින් නතර කරගන්න තව උලක් කනගන්න එපා. දුක වේදනාවත් එක්ක තරහ වෙන්න එපා. මේක අපිට තව ටිකක් එහාට යන්න පුළුවන් මේ සූත්‍රයෙන් ගොඩක් අපි යට ඉන්නේ. ඒ මොකද්ද අපිට හිතට තරහක් ආවයි කියලා හිතමු. වේදනාව නිසා නෙමෙයි කවුරු විබැන්නා හරි ප්‍රියමනාප දෙයක් නැති වුණා හරි අප්‍රියමනාප දෙයක් හමු වුණා හරි අපි හැම වෙලාවෙදීම කරන මේ තරහ තරහ වෙනීම. මේ ළඟදී ඇමරිකාවේ කියුණා ඔය වර්ල්ඩ් සෙක්‍රටරි කෙනෙක්ට පස්සේ seven destructive emotions කියලා emotions හතක් පිළිබඳව පොත් හතක් ලිව්වා ඒකට දක්ෂව හත් දෙනෙක්. ඒත් ඇන්ගර් කියන පොත ලියුනේ ටූර්මන් කියන එකනේ. එයා ලියනවා පෙරවදනේ. එයාගේ පෙරවදනේ ලියනවා අනේ මට ඊට පස්සේ තරහක් සමග තරහ නොයාවා. තරහ සමග තරහින් නැතුව තරහ ධර්මතාවයක් වශයෙන් ඉන්නේ නැති පවතින හැටි යන හැටි බලන්න ලැබේවා. අපි ජම්මෙටම තියෙන තරහ වෙනකොටම තරහට තරහ වෙනවා. ඒකෝට ඒක ඒකට ලැබෙන ආහාරයක් වගේ තරහ දෙගුණ තුන වෙනවා. තරහට ආහාර නොදෙන්න සිනාමසු මොණේ ඒක බාරගත්තට පස්සේ ආහාර නැතිලා යා මැරෙනවා. වේදනාවෙත් උත්තර. නිසා වේදනාවක් එනකොට අපි දැක ගන්න ඕනේ ස්වභාවයෙන් උණු පොරොස් කරගෙන යකෙකුට කඩාපනින්න වගේ කඩාපනින ගතිය. මුදකින් කියන ගතිය, නොපතන් කියන ගතිය. දැක ගන්න පුළුවන් නම් අපිට තේරෙනවා ඒක අත්‍යවශ්‍යද කියලා. ඒකද ආත්මය කියන්නේ. නැත්නම් ආත්මෙන් අනිවාර්යම දුක් වේදනාවට ගැටිය යුතුම. මේකද මම රැකගෙන ඉන්නේ කියලා වේදනාව ආත්මය නෙවෙයි වේදනාවේ නෙවෙයි ආත්මය නියෝජනය වෙන්නේ ආත්මය නියෝජනය වෙන්නේ වේදනාවෙන් නෙවෙයි රූපේ වේදනාවේ නෙවෙයි ආත්මය පිටලා තියෙන්නේ ඒකට මට වෙනස් ආයකට බලන්න ඕන කොහොමද උපේක්ෂාවෙන් බලන්න. ඊළඟට භාවනා කරන සැප වේදනාවයි. බොහෝම මිහිරියාවක් වෙන ජීවිතේ සැප සැහැල්ලු ගතියකට උඩ යනවා වාගේ පහසු ගති පහළ වෙනවා. පහළ වෙනවත් එක්කම ලෝභයක් එතනනේ. මේ දවසේ වාඩි වෙන්නේ අර ආනපනේ බලන්නේ වේදනාව සැපේ බලන්න. ඉතින් හම්බ වෙන්නේ ඒ මොකද අර විසාකෝපාකතුමාගේ ප්‍රශ්නට උත්තරේ වගේ සැප වේදනා දිහා බලන්නෙම අපි තණ්හාවෙන් යුක්තයි. නිසා හුඟක් කාලවට කමතාන් සුද්ධ කරනකොට එහෙම නැත්නම් යෝග ප්‍රශ්න වලට කියනවා මම දවසක නම් ස්වාමීන් වහන්සේ මෙන්න මේ ඉතාමත්ම මිහිරි අත්දැකීමට ගියා අනේ ඉදා ඉඳලා අද වෙනකන් මේක ගන්න භාවනා කරනවා තාම හම්බුනේ භාවනා කරලා තියෙන්නේ තණ්හාව වලට අර ආපු ආදාට ඒක තියෙනකන් කවදාකත් ඉන්නේ නමුත් අපි දැනගන්න ඕනේ මේ වගේ සැපක් ආවනම් ඒ සැපේ කෙලවර කරන්න අනිවාර්ය රූපකේ. ඒක අපිට දැක ගන්න බැරි මේ සැපේ පිළිබඳ තියෙන සනාතන ආශාව නිසා. එහෙම නැත්නම් ඒකට කියනවා තණ්හානුසී කියලා. මම මේ කතාව විනාවේ මේ දෙක කියලා දෙන්න දෙන්නේ. ඉතාලි බාරකතුමා අහනවා තුන්වෙනි ප්‍රශ්නය. ආර්යාවනි අදුක්කම සුඛ වේදනාවේති සැප දුක දෙකක් අද්ද කියලා. නැත්නම් අදුක්කම සුඛ වේදනාව කියන එක අපේ භාෂාවේ භාෂේ කියන එක නෙවෙයි. සැපකටත් වැටෙන්නේ නැති දුකකටත් වැටෙන්නේ නැති වේදනාවක් තියෙනවා. ඒකට භාවනා පාරිභාෂික શબ્දමාලාවේ යොදලා තියෙන අදුක්කම සුඛ වේදනා කියන. මේ අදුක්කම සුඛ වේදනාව ආවම මේකේ තියෙන සැප දුක මොකද්ද කියලා අහුවම ධම්මචින්නාවේ කියන මේ විචක්ෂණ භාවය පේනවා. ආර්ය විසංකාව අදුක්කම සුඛ වේදනාව දන්නව නම් සපයි නොදන්නව නම් දුකයි මේක යට තියෙන මොහේ කියන මේක යට තියෙන මොහාංශය මේකට මේක අපේ මතකෙට යන්නේ මේක අපේ මේ මොළයට අපේ හිතට අහු වෙන්නේ නැති දෙයක් අපි දවසේ 190කට වැඩි ඉන්නේ සපක් නැති දුකක් නැති තැනක කවදාකවත් ඒක අපිට ගෝචර වෙන්නේ දැන් ආනාපාන සතිය භාවනා කරන ගිහලා ආනාපාන හොඳටම ගෙවිලා යනකොට අපි ඉන්නේ සපක් කියන්නත් බැරි දුකක් කියන්නත් බැරි තැනකට ඒක කියන නුහුරු භාවය නිසා අපිට භයානකමක් හිතේ. අසරණකමක් දැනෙන. කොටු වුණා වගේ, තණ්හා වගේ දැනෙන මොකද හිත ඉල්ලන්නේම සැප. සැපින් ගල හම්බ වෙන්නේම දුක. කවදාකවත් හිතේ නැග තියෙන කාලයක් නැහැ. භාවනාවේ හෝ මධ්‍යම ප්‍රතිපදාව හෝ තුලින් නිවනේ තියෙන්නේ අදුක්කම සුඛ වේදනා. ඉතින් අපි ඒක දන්නේ නැති තාක්කල් අපි කොච්චර හෙව්වත් අපිට නිවන හම්බෙන්නේ නැහැ. මධ්‍යම ප්‍රතිපදාව හම්බෙන්නේ නැහැ. සතිය ජීවනක් හම්බෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා අපි විශාල වේදමක් කරලා මැණික් පතල් හාර. අපිට ඉල්ලමත් හම්බ වෙනවා. මැණික් හඳුනන්නේ නැහැ. ඉතින් අපිට පොසත් වෙන්න පුළුවන් මේ මැනික් කරන මිනිහා ඒකට දාගන්න. ඒකෝට අපි ආයෙ පතලයිද කරවපත් හම්බෙන්නේ. දලන් කැලි ටිකක් විතරයි. ඒ වගේ මේ මුළු ජීවිතේම මේ වේදනා චෛත්‍ය කියන කතා කරනකොට වර්ගීය ප්‍රතිපදාව වැටලා තියෙන භාවනා ජීවිතේ ගමන් කරන්නේ මේ දෙක මැද මොන දෙක මැද සැප සහ දුක මැද. නමුත් අපේ ඉන්න කවදාකවත් අද. ඒකට අභියෝගයක් දෙන්න පුළුවන් මෙහෙම. අපි ආශ්වාසයේ පවතින වෙලාවේදී නාස්පුඩු පුරවාගෙන හුස්ම රැල්ල යන හැටි අපි අත්දකිනවා. අපි හිතමු අත්දකින්නයි කියන දර්ශනයක් වශයෙන්. ඊට පස්සේ ප්‍රශ්වාස අවස්ථාවත් අත්දකිනවා. කවදාකවත් අපි ඔය දෙක මැද තියෙන ગેප් එක දැකලා තියෙනවා. දකින්න පුළුවන්කමක් තියෙන අපි හිතට. දැක්කත් හිතෙන්නේ නොයොතිමත් ගතිය. අත්‍යජීවක විදිහට අත්දැකීමක් විදිහට අපිට පේන්නේ. මත හැම ආශ්වාසයක්ම ඉවර වෙන්නේ නොදැනෙන තැනකට ගිහිල්ලා මේ ප්‍රශ්වාසයේ අන්නේ නොදැනෙන තැන තමයි රහස තියෙන්නේ. හැම ආස්වාද ප්‍රසාර දෙකක් මැදම නිවන තියෙනවා. ප්‍රසවාසය ආස්වාදය අතර මැදත් නිවන තියෙනවා. හැම සපහ දුක් වේදනා දෙක මැදත් මේ ගැප් එක තියෙනවා. හැම හිතිවිලි දෙකක් මැදත් තියෙනවා. අපි හැම වෙලාවෙම මේ ගැප් එක පාන. අපේ හිතට අහුවෙන්නේ ආස්තික දේ විතරයි. නාස්තිකත්වයට අහුවෙනවා ආස්තික නාස්තික දෙක නැති මැද තන කඩාවත්. නිසා කවදා හෝ භාවනාවකට ගිහිල්ලා අපි කිසිම සැපකුත් නැති දුකකුත් නැති අවදිභාවයක් පණන කියන බව, මැරිලා නැති බව, නිදි නැති බව, ක්ලාන්ත වෙලා නැති බවකට අවදි වෙලා. ඉතින් මේක තමයි මේ අදුක්කම සුඛ වේදනා කියලා දැනගත්තොත් ලොකු සතුටක් ඇති වෙනවා. මේක කොච්චර ජීවත් වුණත් ජීවිතය අවුරුදු 120ක් ජීවත් වුණත් මේක නොදැන මැරෙන්න තියෙන අවස්ථාව 100ට 120ක් විතර වෙනවා. දැනගෙන හරින්න බොහෝමත්ම කලාසුකම් කෙනෙක් තමයි දැනගත්ත කෙනාට හම්බ වෙන රටේ මේක. අපි මේ ඉගෙනකයි නිකතල්ලි කියන අඳන්නේ මේ දවසේ 100%කටත් අඩුව තියෙන සැපත හෝ දුකට. මුත් වැඩි වේලාවක් හිටින්නේ අදුක්කම සුඛේ. අපි ඒක දන්නේ නැහැ. අඳන්න දීපොත් නෑ සතුට වෙන්න දෙයක් මේක තියෙන්නේ. ඒක තියෙන සුවේලවකට කියන්නේ. නමුත් මේක නොදැනීම මේක පිළිබඳව තියෙන අවිද්‍යා අනුසය නිසා අපි මේක ඉක්මවල ගිහිලා සැපෙල්ලන්න හදනවා. ඉල්ලනකොට වැටෙන දුකට. නමුත් අදුක්කම සුඛ වේදනාව කියන කඳුනා ගත්තොත් අපිට තේරෙයි ඒක අපෙන් ඉවත් කරන්න පුළුවන් ශක්තිය මුළු ලෝකෙම නැහැ. අදුක්කම සුඛ කියන එක වැඩි වේලාවක් අපේ හිතේ තියෙන මේ සාන්ත తত্ত্বය අපෙන් ඉවත් කරන්න බැහැර කරන්න අපි ඒකෙන් අබෞවිය කරන්න පුළුවන් දෙවියෙක් මාරේ බ්‍රහ්මයේ සතුරෙක් අන්‍යාගමිකේ මොන්නම දෙයකටවත් නැහැ. නමුත් අපි කියන මොඩකම නිසා අපි නිතරම සැප හොයාගෙන දුවන ගමන නිසා අපිට අදුක්කම සුඛේ දකින්න බෑ උදාහරණයක් වශයෙන් අපි රාත්‍රියේ අහස බැලුවොත් කවදාකවත් අපි තරු දකින්න මිසක් අතරමැදි තියෙන හිස්තන දකින්නේ තරු කියන්නේ අහසේ වපසරියෙන් 5%ක්වත් නිකුදේ කියනවා. නමුත් ඒව ගැන තමයි තාරකා විද්‍යාව කතා කරන්නේ. නමුත් දැන් මේ භෞතික විද්‍යාවට හොයාගෙන තිනවා ඒ ටික ගත්තොත් ඒක නොගිනිය හැකි තරම් පුංචි අතර තියෙන අවකාශය අනන්තයි ශූන්‍යයි මොකද අපේ හිතව ඇහැටව මේ හිතන පේන්නේ ගැත්තක පේන්නේ ඒකෙන් විද්‍යාඥාසික සඳහන් කරන්නේ ශුන්‍යතෝ ලෝකං අවික්කස්සෝ මච්චුරාජෝ සදාසතු මේ මුළු ලොකු ලෝකෙම ශූන්‍යයක් විදිහට දකින්න මේ යන්තම් දේශන කරුවකට හෝ වෙන දෙයක් බල බල හිතියොත් එහෙම අපි නිකන් ළමා ලෝකේ සුන්දර ලෝකෙට වගේ. ඔය තරු තිබුණාට අවකාශයේ තියෙන 99.99999 බිඳුවක්ම හිස්. ඒක දකින්න නැතිකමයි අපේ තියෙන දෝෂේ. තරම්ම භෞතික විද්‍යාවක් අපිට තියෙන, ඒ තරම්ම ආමිෂ සත්‍යයක් අපිට තියෙන, ඒ තරම්ම ලිංග ගැටි භාවයක් අපිට ළඟ තියෙන, ඒ තරම්ම දාස භාවයක් තියෙන මේ දශම බිඳුවක් විතර වෙන ආමිෂයට. ඒක සැප දුක කියලා බෙදාගෙන ඒ පැත්ත මේ පැත්ත ඔළුව ගහගෙන මැරෙන්න හදනවා. අර 99%ක්ම තියෙන අදුක්කම සුඛය අපි අඳුරන්නේ. සා වේදනාවේ පස්සනාවට හිත වැටෙනවා කියලා කියන්නේ අපි අගය කරනවා මොනවාක්වත් ඇහෙන්නේ නැති, රූප පේන්නේ නැති, ගඳ දැනෙන්නේ නැති, රස දැනෙන්නේ නැති, ඉන්න බවක් නොදන්න වූ හිතට වැඩක් නැති මේ හිස්තන කිසිම අත්දැකීමක් අපිට එකතු කරන්නේ. ඒ කියන්නේ කිසිම ක්ලේශයක් දෙන්නේ නැහැ. කිසිම චේතනාවක් නැහැ අපිට ඒක මේ කෙලෙස් සහිත ලෝකේ පිවිතුරු චිත්තක්ෂණයක් වඩපත්. නික්ලේශී චිත්තක්ෂණයක් වඩපත්. නිවනේ නියෝජනයක් වඩපත් වෙන මේකට තදාංග නිබ්බුති කියලා කියනවා. චිත්තක්ෂණ වශයෙන් නිවන් දකින්න හැටි මෙහෙම තමයි. ඒක හරහා යන්නේ ඉතින් අර කලින් කිව්ව විදිහට කායන ප්‍රශ්නාවෙන් කීකරු කරගෙන ඒකට බය නැති කරගෙන ඉස්සරහට ගිහිල්ලා මොනවාවත් නැති යමක් නොකර සිටීමේ හැකියාව බලන්න ඉන්නකොට තේරෙනවා මේක උත්පත්තියේදීත් අපිට තිබුණා භාවනා නොකලත් මේක තියෙනවා අපේ තියෙන අන්ධභාවකම නිසා කවදාකවත් මේකට අයිතිවාසිකම් කියන්නේ අපි අයිතිවාසිකම් කියන්නේම සැප හොයන්න ලැබෙන්නේම දුක. ඉතින් මේ නිසා අපි අත්‍යුක්ති කරව අපි ඌණතාවකින් යුක්ත මරලයන්. කවදා හෝ මේ ජීවිතයේදී සදාතනික පිළිලා තියෙන මේ අදුක්කම සුඛේ මෝහාංශයට යට කරන්නේ නැතුව දැනගෙන අවදි වුණොත් භාවනා කරන්න ඕනේ නෑ නිවන් දකින්න කියලා කියන්නේ. නමුත් ඉති වෙලා තියෙන මේ වගේ ක්‍රමයකින් යන්න නැතුව උතින්ට ගෙනියන්න බැරි නිසා හොඳට පේන තරු පෙන්නලා අහස පෙන්නලා තමයි කියන්නේ ඔක්කොගෙම පපසරිය ගණන් කරලා ඔක්කොම එකතු කරලා බලන්න මුළු අහස පපසරියෙන් 100ට කීයද තරු තියෙන කියලා බැලුවාම නිකම්ම ගිහින් හැප්පෙනවා 99ක හිස්තරක් මේකදී මුත් හිස්තරක් බලන්න යන්නකෝ කවුරුත් එන්නේ ඒක නිසා සැප දැප වශයෙන් දකින්න දුක දුක වශයෙන් දකින්න නමුත් මෙච්චරයි ලෝකේ කියලා හිතන්න විතරක් අකතිරු වෙනවා මෝඩ වෙන්න එපා, බාල වෙන්න එපා. මේ අතරුවර වශයෙන් ඉතුරු වෙන කොටස තමයි නිවන් මාර්ගය වෙන්නේ. මාර්ගයේ ප්‍රතිපදාව. අපි සහජාතයෙන්ම ගත කරන්නේ ඒක. ඉතින් ඒකට පස්තාවගෙන, ඒකට ජරාව දාගෙන, ඒකට කෙලසාගෙන, ඒක ඉපාසියාගෙන අපි සපතුක දිහාට ඇදෙන්න ගියාම ඒක නිකන් මේ සම්පූර්ණ විකෘතියක් තමයි. ඉතින් වේදනාන පසනාවට ගිය කෙනා දවසක හිටින්න ආවට පස්සේ තීරුම් ගත්තොත් කවුරු මොන જાතින් ඇවිල්ලාට බැන්නත් කවුරු මොන જાතිනකට ස්තුති කරා ඒක බොහොම සුළු වේලාවයි තියෙන්නේ. එව්වා අගේකට මෙව්වා කල්පනා කර කර ඉන්න ගියොත් අපිට දවසක් නැති. මොකද එව්වා එන යන දේවල් මේ සිතුමක් හඳපු කැන්වස් එක වගේ තියෙන අදුක්කම සුඛයක්. මේ අදුක්කම සුඛයක ඇස්සරගත්තට පස්සේ ඕන කෙනෙක් කියලා මොන જાති කරලා ගියත් ඒක 100ට කක්කක් නෑ. මේ අදුක්කම සුඛයේ දකින්නේ එකම එක උපමානයක. මම දැන් මෙතන. අදුකම සුඛේ කවදාකවත් ඊ එකක් කතා දකින්න බෑ. හේතු සැලකුම් කරන්න බෑ. මෙතන තියෙන එක මිසක වෙන තැනකට ගිහිල්ලා එක ගන්න බෑ. ආවලාගේ එක මට ගන්නත් බෑ. මගේ මේක නෙවෙයි. ඒක තමයි සතියෙන් ඉස්සල්ලාම කායන වසනාට ගෙනියලා අදුක්කම සුඛේ කියන කායන වසනාට කියන සතිය ඇති කරලා එනිට වේදනාන වසනාට යනවා. ඒක ගෝධනේ වේදනාන වසන යන්නෙම අර මරණයට කටවෙච්ච ලොකු බණ්ඩා යනවා. බයෙන් බයෙන් ගැලි ගැලි අපේ අපේ මේ සැප හොයාගෙන නැත්නම් මේ දුක නැති කරන්න භාවනා කරපුවාම බැලින් නම් මේක දුක වැඩි කරන වැඩක් හිතේනකොට මොන තරම් දුකද කොහොමද කාටවත් කියන්නේ භාවනා කරපන් කියලා මොකද ඒක දඬු කන්දේ නෙවෙයි හරි වේදනයි නිසා භාවනා කිරීම නිකන් දෙයිය කියලා ලෙල්ල පිටින් ගන්නවා හරි පැණිලි කන්නකොටම මූණට ඉසිනවා ඉතින් හරියම ඒක මොකද අපි දුක පිළිබඳව කියන්නේ සම්ප්‍රදාන කරලා බලන්න සර්වඥාන්සේ ඒකට අපිට සම්පූර්ණ විප්ලවකාරී බැලමක් ඇති කරලා තියෙනවා. ඒ දුක දිහා තරහින් බලන්න එපා. දුක දිහා දුක වශයෙන් බලන්න. එන හැටි බලන්න, පවතින හැටි බලන්න, නැති වෙන හැටි බලන්න ඉස්සෙල්ල ඉස්සෙල්ල පුංචි දුක්. අපිට සාමාන්‍යයෙන් මේ බාහමයිනකොට කවුරු හරි සද්දයක් කරනකොට ශක්තරාන්නේ නැත්තම් හොඳයි කියලා හිතනවා. හිතනකොටම අපි දැනගන්නවා මේ සද්දේ පිළිබඳ අමනාපයක් තමයි තියෙන්නේ. කෙනෙක්ගෙන් කකුල පුංචි වේදනාවක් කෙනෙකුටම මේක නැතුව තිබුණා හොඳයි කියලා හිතනකොටම මේ වේදනාව නෙවෙයි ලකින්නේ වේදනාව කියලා ඇති ද්වේෂය කියලා තමන්ගේම වේදනාව දිහා අනුන් බලනවා වගේ දුරස්ත භාවයෙන් යුක්තව බලන්න පටන් අරගත්තොත් මේ වේදනාව තුළම විශේෂම කියන වේදනාවේ මුලමැද දෙක බලලා යන හැටි අගපැත්ත බලනකොට සතුටක් පිටුයි. මණ්ඩි වශයෙන් මෙතෙන් සතුටක්. මොකද යන්නේ දුකනේ. කවදාකවත් අපිට ඉවසීමක් නැහැ. එක්ක වේදනාවේ අන්තිම ගානේ සාපේ රෝග ලක්ෂණ පහළ වෙනකොටම දුස්තර ගාන කියලා පොලිමේ ඉඳලා වේදනා නාටක බොන්න පටන් ගන්නවා. ඉතින් හැමදාම ලෙඩ විතරයි කියන්නේ. අපි රෝග ලක්ෂණයක් දැකලා මේ ශරීර ශාරීරියේ මේ ප්‍රතිශක්තියක සුවෙන හැටි දැක්කම ඊට පස්සේ අපිට ඉතුරු වෙන බුදුම කර්මන්නේ භාවයක් සහ සුවේලවන ගතිය අර ශරීරයේම එන මේ ඉමුනිටි එක දැකලා අද කාලේ එක්කෙනෙකුට තියෙන ඒක උගන්වන්න ගිය බෞද්ධ සාමාන්‍ය ස්වභාවික වෛද්‍ය ක්‍රමයක් ගැන ලියපු කෙනෙක් උපහාසයට ලියලා තියෙනවා සාමාන්‍ය හැදෙන්නේ ඒකක් කුමා බෙහෙත් බිව්වොත් තවත් 6කින් අතර වෙනවා නොබිව්වොත් 4කින් අතර වෙනවා ඒ ශරීරයේ විනිවිද යන ගන්න හිම්බිසා එන්න ඕනේ හිම්බිසා දෙකක් අවුරුද්දකට આવොත් සෞඛ්‍ය සම්පන්නයි අපි මොකද කරන්නේ හිම්බිසා එන්නකොටම ඇන්ටිබයොටික්ස් දීලා ගන්න කවදාකවත් වේදනාවේ එම්බිසා මැදට එන්න හම්බෙන්නේ නැත්නම් අවධානය වෙන්නේ මොකද අර ඇන්ටිබයොටික්ස් හයි ඉලෙක්ට් එකෙන් තමයි. මේ විදිහට අපි එnde ඉස්සෙල්ලම පොඩිමේ ඉඳ ගියාම අපි කවදාද හඳුනාගන්නේ මේ වේදනාවක මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි. අත වේදනාවේ ස්වභාවික සම්පූර්ණ ඒ ප්‍රත්‍යාරමක් දැක ගන්න හම්බෙන්නේ. සැප වේදනාව වෙනකොට කරපයි. දුක වේදනාව වෙනකොට කරපයි. කවදාකවත් මේකේ ස්වභාවික නිරෝධයක් ගෙවා දැමීම කරන්නේ. ඉතින් මොකද හේතුව මේ වේදනාව ආත්මය කරගෙන තියෙන්නේ. වේදනාව වෙයි ආත්මය කියන. ආත්මේ නියෝජනය වෙන්නේ වේදනාවේ. වේදනාව නියෝජනය ආත්මය කියලා වේදනාව එන්නකොටම ආත්ම සර්ජනයක් තමයි කියලා. කොහොම කතා කරලා හරියන්නේ ඉක්මනට බේත් ගත්තොත් තමයි හරියන්නේ අන්තිම දොස්තර මහත්තයත් බණි ඒ නිසා ඉක්මනට මෙයන් කියන විචාරට යන දොස්තර මහත්තයා. දොස්තර මහත්තයා කියනවා අනේ ඔක නම් කොහොම තමයි මීටත් කලින් ආව නම් හොඳයි. කියලා බෙහෙතක් දෙනවා ඊගාව දාසත් එන්න තත්ත්ව සලකා බලන්න. සර්වචනාංශයේ බෙහෙතක් දැක්කම සර්වචනාංශ ළඟ. මේගොල්ලෝ පුදුම වෙනවා කියවුවොත් සර්වචනාංශයේ එකම බෙහෙත තමයි Tamangeම මූත්‍රා ටික බොන්නේ. පිවිතුත් බෙහෙතක් ගන්න නිපානිසාය පබ්බච්චා. මොන පැවිද්දම තියෙන Tamange මූත්‍රා බීම කියන. ඒක බතු ගන්න කොච්චර අවුලක් කියනවා කියනනම් දැන් අපිට උගන්වන්නේ ගෝමුත්‍රා වන්දි. ගෝමුත්‍රා කියන්නේ තමන්ගේ මුත්‍රා වෙයි. කිසිම වෛද්‍ය විද්‍යාවක මේක ඉලි කරන්නේ නැහැ මොකද කාටවත් රොයල්ටි ගන්න බෑනේ. පේටන්ට් රෙකෝඩ් කරන්න බෑ. මොකද මේක තමන් අතින් කියන දොස්තරකාර පොලිමට යන්න ඕන මොකුත් නැහැ. ඒක බොහෝම තුච්චයි පහත් නිහින කරලා පැත්තට දාලා. ඒ වගේම තමයි අදුක්කම දුක වේදනාවක් සම්පූර්ණ සුවේලවන ශක්තියක් තියෙනවා. අපි කිසිම ඉවසීමේ ශක්තියක් නැහැ. දුකක් ඇවිල්ලා ඉවරුණාට පස්සේ අදුක්කම සුඛය අපි නතර වෙන හැටි දකින්න. සැපක් ඇවිල්ලා ගියාට පස්සේ දුක හරහා අපි අදුක්කම සුඛයට එන හැටි දකින්න. ඒ කියන්නේ මේ චිත්‍ර කන්වස් එක දකින්න නැති චිත්‍රයක් අපි මේ දකින්න. එනිසා වේදනාන පසනාව ගියාට පස්සේ කායන පසනාව නැතිවෙච්ච මේ ශක්තිය තුලයි අපි ඉදිරියට යන්නේ. ඒ විදිහට යනකොට මේ වේදනාව එනකොටම ආත්මය කරගෙන සැප වේවා දුක නොවේවා කියන අදහස තියෙනකම් කවදාකවත් මේක නිවිදින්න හම්බ වෙන්නේ එකක් තමයි සැප වේදනාවේ මුලමඳාක දකින්න බැරි. දුක් වේදනාවේ මුලමඳාක දකින්න බැරි වෙන නිසා අදුක්කම සුඛ වේදනාව කියන සම්පූර්ණ මාත්‍රකාව අපි අභෞවිය වෙයි. නිසා දුක කාඩවසේ දුක තීව්‍ර වෙලා කැමැදට ගිහිල්ලා කේක විසින්ම සංසිඳන පුංචි වේදනාවක් වෙන සංසිඳනට පස්සේ දැන් මොකද වෙන්න බෑ. ආයෙ සපක්කෝ දුකක් එන්නේ ඉතලා එන්නේ අදුක්කම සුඛී. අන්නේකට පුදුම අවදි භාවයකින් මේකයි මධ්‍යම ප්‍රතිපදාව මේ තුලයි ගමන යන්නේ. මේ අදුක්කම සුඛය නිවන් ලකුණු කියනවා. මේ අදුක්කම සුඛය පෙරලියටපත් වෙන්නේ, විපරිණාමයටපත් වෙන්නේ. සැප තමයි දුකට විපරිණාම වෙන්නේ. දුක තමයි සැපට විපරිණාම වෙන්නේ. අදුක්කම සුඛය යමක් නැති නිසා විපරිණාමයි. දරුවල තියෙන ගොඩක් ජීවන චරිත. හිස්තනක තියෙනවා කියලා බලන්න ආය වෙනස් වෙන ගතියක්. විපරිණාමයක්, අන්‍යතා භාවයක්. මේක අන්‍යතාවාවක් වෙන්න දෙයක් නැහැ ඒකේ. ඒකේ තමයි ලෝකේ පුරාවට තියෙන නමුත් අපි පුදුමාකාර විදියට අර සැප හොයන දුක නැති කරන ගමනකට ගිහිල්ලා මේ තියෙන දේ දුක්කටවත් බලන්න. සියල සියක් ආසුකන අනුගාණක් විතර තියෙන්නේ නොදක ඉන්න තරමටම අපි මේ සැප දෙීමේ ප්‍රශා ප්‍රින්සිපල් එකට අවුලක්. ඉතින් බුදුරජාණන් වහන්සේ නිසා මතක් කරනවා මේ තුන්වෙනි එකක් තියෙනවා වේදනාව යක දුක විතරක් නෙවෙයි අදුක්කම සුඛ කියන එක. ඒ විතරක් නෙවෙයි එතනයි පාර තියෙන එතන යතුරු තියෙන්නේ. ඕකට විරුද්ධ වෙන්න නම් සැප පිළිබඳව පූර්ණ නිගමනයකින් තොරව ඒ මුලමදාක දකින්න ලෑස්ති වෙන්න. දුකේන කොටත් ඒක. අන්තිම වරදී ඒ දෙකේම එකතු කරලා බෙදලා බලනකොට සැප එනකොට සැපයි යනකොට දුකයි දුක එනකොට දුකයි යනකොට සැපයි අන්තිමට එකතු එකයි. ඕනි ගණන්කාරයෙකුට ඒක තේරෙනවා. එකින් ගියාට පස්සේ මේ සැප සොයාගෙන යන ගමන පළඟටිය ගින්නට පයින් ගමනට බොහෝම සමානයි. පළඟටිය හොඳටම දන්නා මේ පයින් පැන්න හරි ගියොත් අත්තර පිච්චෙනවා. අදරුණොත් තමයි ආපහු පියාඹන්න පුළුවන් වෙන්නේ. නමුත් අපේ මේ සැප සොයාගෙන යන ගමන පළඟටිය ගින්න යා සමානයි. අපි දන්නවා අපේ අම්මලා තාත්තලා මොකද උනේ? ගුරුවරුන්ට මොකද මේ සීරම සැකසයාට කියනම මරණයට මොකක්වත් ලැබෙන්නේ නැහැ. අපිට පුළුවන් ද කියලා බලන්න ඕනේ. සැප සැප වශයෙන් දුක දුක වශයෙන් ඒකම කියලා මේ මැද තියෙන අදුක්කම සුඛයට කවදා හරි විමුක්ත වෙලා. ඒකට වෙන්නේ මම හිතන්නේ ආනාපානී විවාදමල මොනවක් කරන්නද කියන්ට හිත පුරුදු කරන්නේ. ඊ ගාවට එන මේ චිත්ත පරිසංකාරය චිත්ත සංස්කාරයන් දැක ගන්න පුළුවන් වුණොත් ඊට පස්සේ තියෙන චිත්ත සංඛාර පස්සම් බය චිත්ත සංඛාරං සප්ප ආව සංසිඳවන්නේ දුක ආව සංසිඳවන්නේ එතකොට ඒක ජීතුණාට ජීතුණාට පස්සේ ඉතුරු වෙන්නේ බලන්නු කිරයක් වශයෙන් අදුක්කම සුඛේ සැප පිළිබඳව සංඥාවක් තියෙන සුභ සංඥාව දුක පිළිබඳව තියෙන අසුභ සංඥාව අදුක්කම සුඛේ පිළිබඳ සංඥා නැහැ සංඥා නැති නිසාම මතකිට යන්නේ ඒකට සංඥාව නිකම්ම අහෝසියි එකින් එක සූත්‍රයක සඳහන් කරනකොටම ලස්සනයි අපේ මේ සූත්‍ර වලින් ඉදිරිපත් කරන හැටි. ඒක සංඥාවකට එනවා න සංඥ සංඥී නෝපි අසංඥී න විසංඥ සංඥී න විභූත සංඥී. ඒවන් සමේ තස්ස විභූති රූපං සංඥා නිදානානි පපංච සංඛා. අපේ සංඥා කියලා තැනක හිර වෙනවා න සංඥ සංඥී මේ සාමාන්‍ය ජීවිතයේ තියෙන සුභාසුභ සංඥාව එතන එතන වැඩ කරන්නේ නැතුව. න විසංඥ සංඥා අපි දන්න හොඳට විසංඥ වෙලා නැහැ. අපි ක්ලාන්ත වෙලා නෙවෙයි. නෝපි අසඤ්ඤී. අපි භාවනා කළා අසඤ්ඤ තත්ත්වෙට ගිහිල්ලත් නැහැ. ඉන්න විභූත සංඤ්ඤ සංඥාවක් නැත්තේ නැහැ. මොකද්ද තැනකට යනව වචනෙට දාන්න බෑ ව්‍යාකරණයට දාන්න බෑ පොත්වල ලියන්න බෑ නෑ කියන්න බෑ අන්න ඔතෙන්ට යන්න නම් රූපේ ඊරකන් විභූත වෙලා තියෙනවා රූපේ විභූත වෙනවා කියලා කියන්නේ ආනාපාන සති වගේ රූප ධර්ම ගිවා දමන ඊගාවට එන මේ සංඥාවේ කෝලම් ටික දැකලා ඔක්කොටම සැලෙන්නේ නැතුව. මේ සංඥාට ගියාට පස්සේ තේරෙනවා මේක මනුෂ්‍ය ලෝකේ මේ ජීවිතයේ විදිහක්. හැබැයි මේ සාමාන්‍ය සංඥාවක් නැතිලා ඉන්න තාක්කල් මේකට අයිතිවාසිකම් නැති. ක්ලාන්ත වෙලා හරි අසතියෙන් හරි නිින්දට වැටලා හරි ඉන්නකම් අපිට යන්න බෑ. ඒ නිසා බොහොම සජීවීව මේ සංඥා වේදනා දෙක දැනගත්ත දවසේ ධර්මපදයේ පළවෙනි ගාථාව තේරෙයි. මනෝ කුබ්බංගම ධම්මා මනෝ සිතා මනෝ මියා මේ මුළු ලෝකෙම මනෝ කුබ්බංගම ධම්ම. මේ සංඥා වේදනා දෙක ඉස්සර කරගත්ත ඕල්මන් ලෝකයක් මේකේ තියෙනවා. සංඥා වේදනා දෙක ඉස්සර කරගත්ත මායා ලෝකයක් මේකේ තියෙනවා. මනෝ කුබ්බංගමයි මනෝ සිතා මනසමයි ශ්‍රේෂ්ඨ මනෝමය මේක සියල්ල මනෝමය. අපි ලකින හොඳ නරක හරි වැරදි සේරම අපි කලින් අර කම්පියුටර් දාපු තොරතුරු කම්පියුටරින් අපි නැවත එළියට ගන්නවා වගේ සංඥා වේදනා දෙකකින් එන ශ්‍රීලාමකයක් තියෙන්නේ. ඒක නිසා අද විද්‍යාව ගිහිලා කියනවා what you see that you are. wherever you go there you are. අපි කොහේ ගියත් සංඥා වේදනා සංඥා කියන මිනුම් දරිදේ අරගෙන කොතනට ගියත් අපිට හම්බෙන එකක්. කොහෙවත් යන්න ඕනේ මෙතන මේකට මම නිකන් හුදු මිනුම් දරු විතරයි මේකේ ඇතුළත කේවල වශයෙන් ගන්න දෙයක් නම් නෙවුවා ටිබෙට් රටේ හොඳ දෙයි අරාබි රටේ නරක දෙයි වගේ අපේ හිත කවදා හරි මේ සංඥා වේදනා දෙක ඉක්මවා ගත්තට පස්සේ භාවනාව තුළින්ම නැත්නම් වේදනා දර්ශනාව තුළින්ම අපිට තේරෙන්න පටන් අර ගන්නවා මේ රූපකට නටවන නූල් ටික වගේ මේ නූල් වලට නටවන දෙයක් නෙක ඇත්තේ නෑ නූල් ටික අයින් කරපුවා රූපෙට පණ නෑ ඒක නිකන් රූපෙට විතරයි නූල් ගැස රූත්‍රය යනකොට වෙන්නේ රූපෙට පණ කියනවා කියලා රූපතිය බලුවත් ඒක මම මාගේ මගේ ආත්මය කියලා මේ අරවචනාංශ මෙතන සඳහන් කරන්නේ රූපං අත්ත්‍යනිවා රූපස්මින් වාත්තනිවා එහෙම නැත්නම් රූප වන්තං වාත්තාන අත්නිවා රූපං කියන දේවල් වෙන පැතක විස්තර කරනවා නේතම්මනේසෝ අමස්සින් මේසෝ අත්ථා කියලා රූපේ මම නෙවෙයි රූපේ මගේ නෙවෙයි රූපේ ආත්මේ නෙවෙයි වේදනාව මම නෙවෙයි වේදනාව මගේ නෙවෙයි වේදනාව මගේ ආත්මේ නෙවෙයි මේ එක එකක් එක එකක් අයින් කරන අයින් කරන යන ගියාට පස්සේ තේරුම් ගන්නවා පැහැදිලිවම මේ එකකවත් ආත්මේ මේ අයකින් තොරවත් ආත්මයක්වත් නැහැ. ඒ නිසා මේක මේක මේ කූට්ටුව තුල සමූහය තුල ඇතිවෙච්ච සංකල්පයක්. දාර්ශනික වශයෙන් කියනවා විශ්වා පාඩ කඩේකට ගිහිල්ලා ඔතෝමැටික් බිල්ට් එකට ඕනේ කොහොම පාස් වෙන වෙනම ගත්තයි කියලා හිතන්න. වෙන වෙනම ගත්තාම එකක නිකන් අනුගාන ශ්‍රී ලංකාවේ කරන තරමක් කැලක් ළඟ දෙයක් නැහැ. මම ජලා ගොඩක් තියෙන එකම පාඩයක් අල්ලසුයි. ෆිට කරන අන්තිට අඹගෙඩිය වගේ ලස්සන කාර්යයක් හදලා දෙන ෂෝකේස් එකේ තිබ්බා. පුදුමාකාර වටිනාකමක් ඔකේ. ඊට පස්සේ ආයෙ ඩිස්මැන්ටල් කරලා බැලුවොත් එක එක පාර්ට් එක මොන්නම ගන්න වැඩක් නැහැ. පොඩි එකකුන් සෙල්ලම් කරන්න ගන්න දෙයක් නැහැ. ඒ වගේ මේක වෙන් කරුවට පස්සේ එකක් එකතු කරුවට පස්සේ එකතු කිරීම කියලා කියන්නේ කෑලි ඔක්කොගෙම එකතුව නෙවෙයි ඊට වඩා මොකද්දෝ එකක් එකතු වෙනවා. අන්න ඒකට තමයි ආත්මය කියන්නේ. එනත්ත සක්කාය දිට්ඨිය කියන්නේ. බුදුදන්වාට කියනවා විභජ්‍යවාදීව කැලල කැලල අරගෙන එක එකක් පතු ගන්න බලන්න ඔකේ කියනවාද කොහොම මේ ආණ්ඩුවට කරන්න පුළුවන් ගැතිය. නිවේශක ගැතියක් අධිකාරී ශක්තියක්. එහෙම තියෙනවයි කියනකොට වෙන්නේ මොකක්ද? ඒකට බැඳෙනවා. ඒකට බැඳුනට පස්සේ වෙනස් වුණාම මොකද වෙන්නේ? අඬනවා. මේකේ තියෙන හුදු භෞතික විද්‍යාවක්, මේකේ තියෙන හුදු රසායන විද්‍යාවක්, ජීව විද්‍යාවක් අතර මම කරන දෙයක්වත්, මට කෙරෙච්ච දෙයක්වත් මේක නෑ. මේ ධර්ම පද්ධතියක් කියලා දැනගත්තොත් හොඳ නම් හොඳයි නරක නම් නරකයි ඒකෙන් අපිට එන ඒ කම්පණය අඤ්ඤතා භාවය ශෝක පරිදේව දුක්ඛ දෝමනස ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් දෙන්න පටන් ඒ සඳහා කිසිම පිටින් අවශ්‍ය කරන දෙයක් නැහැ අපිට මනුෂ්‍යකම හම්බුනා පස්සේ සම්පූර්ණ ෆුල් ටෙච් ලැබ එකක් හම්බෙලා තියෙනවා අපි මේක බැල්ලිය යුතු දෘෂ්ටි කෝණේ සෑහෙන පරිණාම සිද්ධ වෙන්නේ රූපේ පිළිබඳව, වේදනා පිළිබඳව, සංඥා, සංස්කාර, විඥාන ඇත්තම තව එහාට ගිහිල්ලා අපි ගත්තොත් මේ සංස්කාර සංස්කරණය කරන හැටි, විඥානයේ විඥාපණය කරන හැටි ගත්තොත් මේකත් දෙය ගන්න. ඒක සේරම ලිඛිතයි. සේරම ධර්මචනසි කියලා කියනවා. කියලා කියන්නේ හැබැයි ඉල්ලන්නේ භාෂාවකින් ව්‍යාකරණයක් දෙන්න පුළුවන්. අපි අත් දකින්නකොට සම්පූර්ණ මේක වෙනස් ස්වරූපයක් ගන්නවා. මොකද වෙන ක්‍රමයක් නෑ මේ වගේ දේශනාව තමයි අපිට තියෙන්නේ. භාවනා කරනකොට කරනකොට වෙන ගන්න තීරිච්ච දේවල් සූත්‍ර ධර්ම වල තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේ විතරක් නෑ හුඟවදෙනෙක් හිතනවා මේ දුක අවබෝධ කරනකොට ජීවිතය ගැන කලකිරෙයි. එනකම් මේ පෞද්ගල ජීවිතෙන් අයින් වෙන්න වෙයි. අපේ හැකියාවන් නිර්මාණශීලීත්වය නැති වෙලා යයි. ඒක මොකද මේකෙදි මේ ඔක්කොම ගැන අව탁සීරු කරනවා කියන්නේ. උපරිම නිර්මාණශීලීත්වය එන්නේ හිත අන්නේ මධ්‍යස්ථ තණ්හාවසලා. උපරිම ශරීරයේ සුවසේවා වෙන්නේ මතක ශක්තිය එන්නේ කලබලයක් නැතුව දැන්පත් වෙච්ච වෙලාවට තමයි. ඒකයි සර්වඥාචර්ය සාරුණ්‍යතා ඥානීය විලා මේ ලෝකයේ අවකාශ ලෝකයේ සංස්කාර ලෝකයේ සේරම දැක්කහම නිකන් ගන්න. පොතේ ඉරගෙන මෙහෙමයි සර්වඥාචර්ය විදන්තර බලාගෙන රටේලු නිත්‍ය කිව ශාන්ත ගමනින් වඩිනවා. මොකද උන්වහන්සේට ගව්වත් තරම් දුර ප්‍රදේශයක තියෙන සෑම දෙයකටම හිතේ වන්න පුළුවන් දැකලා දකින්න පුළුවන් අවශ්‍ය නම් ගව්වත් තරම් ප්‍රදේශයක තියෙන සෑම දෙයක්ම හිතේ දාලා අහන්න පුළුවන් අවශ්‍ය නම් ගඳ බලන්න පුළුවන් රස බලන්න පුළුවන් පහත බලන්න පුළුවන් හරියට අර එයාපෝට් එකේ තියෙන රේඩාර් විශ්ලේෂකව. බිම්බලාගෙන හිතෙන් නම් ගම මොනවා කරනද දුර්වල වෙලා කලන්ත ඇදිලා යන ගමනක් වගේ. මොන සම්පූර්ණ ඉන්ද්‍රියන් කියන්නේ පූර්ණ ප්‍රණීත භාවයක්. මේ ලෝකයා හිතන්නේ මේකේ තියෙනවා කියලා මොකද්ද මේ গুপ্ত ගුඩ භාවයක්. গুপ্ত ගුඩ භාවය නෙවෙයි ලෝකය ප්‍රණීත කරලා ඉවරක් නෑ ඉඳුරම් ප්‍රණීත කරා. කරගෙන කරගෙන කරගෙන යනකොට මේ රූප වේදනා සංඥා සංකාර කියන එක තරහ වෙන්න එපා. ඒක තිබිච්චාවයි ඒව හරහා බලන්න ඉගෙන ගන්න. මේක මම මාගේ කියාගන්න ගිය ගමන් එන්නේ දුක් ගොඩක් බදා ගන්න. හරහා බැලීමේ ශක්තියට විදර්ශනාව කියලා කියන්නේ. ඉතින් ඒක බොහොම ලේසි පටන්. කොතනින්ද පටන් ගන්නේ ආනාපානිය වගේ රූප ධර්මයක් හරහා බලලා ආශස්පසද විහාරා බල වේදනාහාරා බල සංඥාහාරා බල දිගට දිගට යනකොට ඉස්සරහදී කිසි දෙයක්ම අපිට කරන්න දෙයක් නැහැ කියන දෙයක්. වැරදුනාට පස්සේ මුල පටන් අරගෙන දෙන්න නම් කළ යුත්තක්. ඒ නිසා හැමදාම ආධුනිකෙක් වගේ නවකෙක් වගේ වරදිනකොට වරදිනකොට හදලා තියන දන්න පටන් ගත්තොත් අන්තිමට හිතා ගන්න බැරි තැනකට මේක අපේ. එදාට අපිට පුළුවන් වෙනවා කය දිරණයයි. කය ආතුර වෙයි. කය ආතුර භවයේ නැතින වේදනා අපි නැවත නැවතත් පාවිච්චි කරගන්නවා චිත්ත ශක්තිය වැඩි කරගන්න. හිත විසුද්ධි කරගන්න. සංඥාවල් වලින් අපිට ඥාති විසමෝදි දුක් වෙනවා. වස්තු විසමෝදි දුක් වෙනවා. සත්‍ය සංඥා දුක්ඛ සංඥා එනවා. මොනවා හුදු සංඥා විතරයි කියන පැත්තට ගියාම ඒක පරිේශණය සඳහා භාවනා කරන්න ආහාර වෙනවා. සංස්කාර විඥාන සෑම දෙයක්ම ඉදිරියට යන බලනකොට කියන පටන් ගන්නවා මනුෂ්‍යාත්ම භාවයේ තියෙන වටිනාකම. මේ ක්ෂණ සම්පත්තිය තියෙනවා. හරියටම ලද අවස්ථා ප්‍රෝජන ගන්න තත්ත්වයටපත් වෙන්න නම් ඒ පිළිබඳ ශිල්පී ඥානයක් අවශ්‍ය වෙන විදිහට මධ්‍යම ප්‍රතිපදා තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගැනීම පටන් ගන්න දී ඇතිතයි. ගොරෝසු දේ දන්නා තැන. දන්නා දැන් විත් නොදන්නා තැන කියවට තමයි විපස්සනා කියන්නේ. දී ඇති දේෙන් දන්නා දේ නොදන්නා සිව් භාවයට යන තමයි ගුරුතුන් තැනේ සිව් භාවයට යන තමයි ප්‍රශ්නාව කියලා කියන්නේ. ඉතින් ඒකයි තාමත් මේක වැදගත් කරන තමයි මේ ගුරු සුවඳ පටන් ගන්න තැන. ඊට පස්සේ වැදගත් දෙයක් අහනවා නම් කියන්නේ මේක දිගට පවත්. දිගට පවත් ගන්න පවත් ගන්න කොච්චර කලින් අපි ආතුර වුණත් අනාතුර භාවයක්. හිතේ අනාතුර භාවයක් ඇති කරගන්න පුළුවන් වෙනවා. අපි හිතනවා ඒක වයසේ සීමාවක් තියෙනවා කියලා, කර්මවල සීමාවක් තියෙනවා කියලා ග්‍රහයන්ගේ සීමාවක් තියෙනවා කියලා ඉස්තුවේ සීමාවක් තියෙනවා ඔක්කොම ඇත්ත ඒක දුර්වලතාවකයි. ඉතින් යම් තැනකට සුද්ධ කරගත්තට පස්සේ ග්‍රහතාවකාව මොනවා කරන්නේ? කර්ම ශක්තිය මොකටද? ඒ හිත ගැම්ම ගත්තට පස්සේ සිහියෙන් විනිවිදන්නේ. ඒකෙන් තමයි අපි කියන්නේ කය ආතුර වුණාට හිත ආතුරම කිරීම පිළිබඳ බුදුආනන්දගේ රාශිය. ඉතින් මේ බණ ටික සාරිපුත්‍ර සාංශේ ඒ නකුල පිටු රාජකුමාර කණේ මතක් මතක් කරාට පස්සේ එතුමා තාමත්ම සතුටුපත් වෙලා අභිනන්දනය කරලා ඒ ස්වාමීන් වහන්සේ දේශනා කරපු දේ පිළිබඳව සතුට ප්‍රකාශ කරා කියන එක මේ සූත්‍රය સમાප්ත වෙනවා. මාක්‍යම් කියනවා මෙතන අපි අද දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරන්නේ. ඉතින් මේ එකතු කරපු ධර්ම කරුණු සහ ප්‍රායෝගික කරුණු නිසා සමන් කරගෙන භාවනාට ශක්තියක් ධෛර්යයක් බලයක් ලැබේවා. ලැබිලා මේ කාය හරහා වේදනා හරහා සංඥා හරහා සංකාර හරහා විඥාන හරහා මේ බුදුහාමුදුරුවෝ වෙන්නපු මධ්‍යම ප්‍රතිපදාව නිවන් ලැබීමෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න මේ ජීවිතයේ මේ ගෞතම සම්බුද්ධ ශාසනය මේක සත්‍ය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා. සියලු දිනාටම සනසිමුදා වේවා කියලා.